දවස්තුමාට කතා කරගන්න බැරුවන් හිටියේ දැන් වැඩේ හරි මතකනේ දුපතුමාට කතා කරන්න උත්සා කර උත්සා කර හරිර හරි අමාරුවෙන් හිටීම ඔව ඒක තමයි එක තමයි මන්වීමට මතකයි ඉතින් කොහොද එහෙමයි දැන් කොහොමද මේද ගමන ගැන මොකද දහම් මේ දැන් කොහොමද ඔබතුමා ද මේ ධර්මය මොනා දරන් තියෙන්නේ ඔබතුමාට මොන හොඳමයි කියන්න කරන්න පුල ඔව් හොඳමයි මක් කියන්න විස්තර ටිකක් දැන් අර උදේ ඥානය කියන එක හොඳ මට්ටමින් දකිනවා නිශාන්ත මහත්තයා ඒක මං ඔබතුමාට කලින් කිව්ව එක එතකොට දැන් මං හොඳටම දන්න දැන් ආයතන සියලුම ආයතන වලින් ඇත්තටම බාහිර දෙයක් නෑ මේ තියෙන්නේ සිත ඇතුළේමයි මනස ඇතුළේමයි අතීත මායාවකින් රවට්ටන බවත් දැන් බොහොම හොඳින් දන්නවා එතකොට දැන් බාහිර කිසිවක් නෑ ඇතර මේ ලෝකම වෙන්නේ අතීත අතීතයෙන් එන මායාකාරී ස්කන්ධ චිත්ත මායාවලින් තමයි මේ ලෝකෙ මැවෙන්නේ හැබැයි අපිට බාහිර දෙයක් නෑ අපේ ඇතුළින්මයි තමයි මේක මැවෙන්නේ කියන එක මම හොඳට දැන් දැනගත්තා එතන එතන පොඩි ගැටලුවක් තියෙනවා ඒ කියන්නේ මෙහෙමයි ඔව් හොඳමයි බාහිර බාහිර දෙයක් නෑ කියලා ගත්ත තැනම අන්තිකට අහු වෙනවා හරිද? ඒක එක පැත්තක්. ඔව්. ඔව්. ඒක තමයි අතීතේ අතීතයෙන් එන නිසා අහු වෙනවා කියලා ගත්තොත් තව පැත්ත තව අන්තයකට අහු වෙනවා. අන්ත ඔතන ඔය කියන්නේ ඔතන උච්චේර දෘෂ්ටියට ගිහිලා තියෙන්නේ. ඔතන මම කෙලිම කියන්නේ. හරිද? ඒ කියන්නේ ඔව් එහෙම එහෙමයි. කියන්නකෝ. ඔතන තව ක්ලියර් වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ කියන්නේ ඔතන හොඳමයි මම ඒක තමයි ඔව් දැන් මම කියන්නකෝ මෙහෙම දෙයක් දැන් ඔබතුමාට මගේ අතේ තියෙනවා කියන් මගේ අතේ යම් දෙයක් ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද දැන් මට ඒ දෙකම කියන්න බෑ ඇත්තම කියනවා. ඒ කියන්නේ ඔබතුමා දන්නේ නැහැ නේද ඒ ගැන උතනින්ද? නෑ මම මොකක්වත් දන්නේ නැහැ. එතකොට ඔබතුමා දන්නේ නැති දෙයක් ගැන ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද? ඒක තමයි ඒ දෙකම කියන්න අමාරුයි. ආ ඒ කියන්නේ ඒ පිළිබඳව හිතක් පහළ වෙන්නේ නැහැ හිතක් පහළ වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒකට නෑ කිව්වොත් හරිද? නෑනේ. ඒක තමයි ඒක ඇත්තරම කියනනගේ කියවුණ ආකාරය ඒක වැරදි මේ තමයි එහෙමයි ඇත්ත කියන්නත් බෑ එක නැත කියන්නත් බෑ අන්න හරි ඒ කියන්නේ අපි නොදන්න දෙයක් ගැන කවදාකත් හම්බු වෙලත් නැති දෙයක් ගැන අපිට තියෙනවා කියන්න පුළුවන්ද නැහැ කියන්න පුළුවන් ඒක තමයි එහෙම කියන්න බෑ කියන්න බෑ නේද අන්න බලන්න කියන්න බෑ නැත්තම් නැත්තම් උත්තේජන ස්ථිර වැටෙනවා එතකොට එක පැත්තක් අනිත්තක තමයි හැම මොහොතකම හට ගැනීමක් වෙනවාන සමුදයක් වෙනවා නිරෝධයනේ එතකොට බලන්න යමක් හටගන්නව නම් එන සමුදයක් වෙනවා නේද සමුදයක් වෙනව නම් නෑ කියන්න පුළුවන්ද නෑ කියන්න එහෙම කියන්න එතකොට බලන්න ඒක නිරෝධ වෙනවා නම් දිගටම තියෙන්නේ නැතුව තියනවා කියන්න පුළුවන් දිගටම තියෙනවා කියන්න බෑ හටගන්න නිරුද්ධ වෙනවා එහෙමන බලන්න යමක් හටගන්න ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ යම් යම් හට ගැනීමක් තියෙනවා නම් සමුදය වීමක් තියෙනවා නම් හේතු නිසා එහෙනම් නෑ කියන්න බෑ ඒක බලන්න ඊට පස්සේ ඒක ඒක නිරුද්ධ වෙලා යනවා නම් ඒක තියෙනවා කියන්නත් බෑ නේ ඔව් තියෙනවා කියලා කියන්නත් බෑ අන්න දැන් තේරෙනවා එතන සියුම් ඥානයක් සියුම් ඥානයක් තියෙන එතන හරි එතකොට දෙක තමයි ඊගාව එක තමයි එහෙනම් බලන්න අතීතය ගැන කතා කරපු ටික මම කතාව එතනින් එහාට ගෙනියන්න ඉස්සෙල්ලම උතනින් නවත් ඇත්තුවේ එකයි අතීතය එහෙමයි අතීතය නම් ගැට ගැහින්නේ වර්තමාන මොහොතට ඒ කියන්නේ තාම අවිද්‍යාපච්චය සංඛාරා කියන තැන හරියට තේරිලා නැහැ හරිද ඒ කියන්නේ ඒ එහෙම වුණා නම් එහෙම වෙනවා නම් ඒ කියන්නේ බද්දේ කරත්ත සූත්‍රයේ ජාති ධම්ම සූත්‍රය, මජ්ජි සූත්‍රය. එතකොට කච්ච මේ කච්චායනගත සූත්‍රය. ඔය ඔක්කොම සූත්‍ර බුරු වෙනවා. කියන්නේ බුදු පියාණන් වහන්සේගේ සම්පූර්ණ ධම්ම පරියායම බුරු වෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එහෙම වෙනවා කියලා ගන්න එකම අවිද්‍යාපච්චය සංඛාරා. අන්න බලන්න ඒගොල්ලන් බද්ධිකරත් සූත්‍රය පෙන්වනවා අතීතන්න වාගමියන් අපපටිකම් කිය අනාගතං යතිතීත පයිනත්තං අපපච්චං තනාගතං පච්චුප්පන්න යෝ ධම්ම තත තත විපස්සති. ඒ කියන්නේ අතීතයේ ගෙවිලා ඉවරයි. අනාගතය එළඹෙන්නේ නැහැ කවදාකවත්. එතකොට ඔතින්නේ එක මොහොතයි. මේ පච්චුප්පන්න මොහොත මෙන්න මේ මොහොත මේ සිහියෙන් දකින්න කියලා කිව්වා. දැන් මම උදාහරණයක් කියන්න ඔබතුමාට දැන් ඔක් ගලව ගන්න. එන ඔබතුමා අද ඉඳන් ඔයක තේරුණොත් කවදාකවත් අතීතයේ අතීතයේ අතීතයේ මේ වර්තමානයේ මේ මොහොතට හම්බ වෙනවා කියන තැනලුත් නිදහස්. ඔබ එතනින් නිදහස් වුණා කියන්නේ ඔබ මේ ධහම හරියටම අල්ලගත්තා කියන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨියට ආවමයි කියන එකයි. අය මං කියන්න කෙලින්ම. හරිද? අයි දෙකක් නෑ. අයි දෙකක් නෑ. හොඳයි. දැන් බලන්න හොඳට අහගන්න මේක. දැන් දැන් ඔබට ඇහෙනවා මෙන්න මෙහෙම. කෝප්පේ. දැන් ඔබට ඇහුණානේ. මොකක්ද ඇහුනේ? ඇහුන කෝප්ප කියල ඔස්ස වචන හඩ දැම්මන් කිව්වට පස්සේ මං කියනෙක ඔබතුමාට ඔය ඔබගේ උපකරණය හරහා ෆෝන් එක හරහා සද්ද තරංග ටිකක් ඇවිල්ල වැදුන කනට හරිනි කනයි සද්දේ ගැට ගැහුණු අරබන කනයි සද්දේ කම්පනය වෙනකොට සෝත විඤ්ඥානය හටගත්ත ඔන්න ඔයි ටික තමයි ඉස්සල්ලම වුණේ දැම් බලන්න ඕන ඔතන්දිම මන්දැන් ඔබතුමාට මේ මේ කතන්දරේ ලිහාගෙන යන්න දැම් බලන්න දැන් අපි දෙන්න මේ මේ විනාඩි ගාන කතා කරපු ටික අපි දෙන්න රෙකෝඩ් කරලා ආයි ඇහුවොත් අහනකොට ඔන්න දැන් ඔබයි මයි දෙන්නත් එක්ක අහනවා. දැන් ඔය ඔය ඔය ඔය ෆෝන් එකෙන් අහනවා කියමුකෝ. ඔය ෆෝන් එකෙන් දැන් සද්ද තරංගරියක් ඇවිල්ලා ඔබේ කනිත් වදිනවා මගේ කනිත් වදිනවා. වදිනකොට දැන් අපිට හෙනවා අපි ඔබ හදාගන්න ආන නිශාන්ත මහත්තයා කතා කරනවා මම මම හිතනවා ආන ඔබතුමා කතා කරනවා අන කෝප්පයක් හරිද මේ විදිහට අපි කතා කරන එක දමට කෝප්පයක් කියලාවනේ ඔය කෝපයක් කියනක ඔය සද්ද තරංගයක් එක්කනේ අපිට හම් ටක් ගාලා ඇති උනේ මනස තුල මේ වෙලාවේ. එතකොට බලන්න දැන් නේද කෝපේ කියන එක හැදුනේ. දැන් දැන් හැදුනේ. අන්න බලන්න. දැන් හේතු සකස් වුණා කනයි සද්දේ සෝත විඥානයේ තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කෝපේ කියලා. අතීත කතාවක් නෙමෙයි. මේ දැන් හේතු ටික සකස් වුණේ. හොඳට බලන්න පැදිලි පැදිලි හොඳ ඇතරම් පැදිලි එතකොට බලන්න දැන් ඔය මගේ මුත්තට ෆෝන් එකෙන් ආවේ සද්ද තරංගය ඒ සද්ද තරංගයේ කෝප්පයක් තිබුණාද ඔව් ඒ නෑ මං අහන්නේ ඒ සද්ද තරංගයේ කෝප්පයක් තිබුණාද <laughs> ඒ ශබ්ද තරන්ගේ කෝපයක් නෑ ඒක බලන්න එතකට බලන්න ඒ සද්ධ තරන්ගේ ඒන ද්‍රව්‍ය වස්තුවක් සද්ධවල නෑ නිද දැම් පුටු මේස මං්යොක්කා ඉන්නල ඔලදිට කිව්වත් ඔය එකක් අතුයි සද්ධ තරන්ගේ සද්ධි තියෙනවාද සද්ධ තුළ තියෙනකොත් ඒකක්ත් පනවන්න වැෑනි ද්‍රව්‍ය වස්තුටික එතුට බලන්න දැකක්ක පනවන්න ඔබතුමා කතා කරන එකයි මම කතා කරනවායි කියලා සද්ධට පනවන්න පුලන් ඔබතුමාව සද්ධින් පනවන්න පුලඳ මා පුළුවන්ද ම ඉන්නවාද සද්ධි තුළ ඔබතුමා ඉන්නවත් සද්ධි තුළ අපි දෙන්නකින් කවරුවම නෑ එහෙම කියන්න බෑ අන්න හරි එහෙනම් එහෙනම් බලන්න සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරින් එකක්වත් ඔය සද්දෙට පනවන්න බෑනේ හරිනේ එහෙනම් සද්දෙන් මොනවත් අත්තාවේ නෑ සද්දෙන් ආවේ සද්ද තරංගයක් ඇවිල්ලා කණේ වෙදිච්ච එක විතරයි වුනේ ඔන්න බලන්න වෙච්ච දේ. අන්න හරි. ඒක විතරයි උනේ. එච්චරයි උනේ. එහෙනම් කණයි සද්දේ ගැටෙන සෝත විඥානය හටගත්තා. තිංගං සංගති පස්ස කියලා. ඔන්න සද්දාරම්මණයට මනට මනට යන තැන. අර ආපු සද්දේ කිසි අංශු මාත්‍රයක්වත් මනට යන්නේ ඒ කිසි දෙයක් නැහැ. බලන්න සද්ද තරං සද්ද ආරම්මණයක් මනස තුලයි හටගන්නේ. ඕකට අනුරූපව නිකම්ම හටගත්තෙත් නෑ බලන්න ඔබතුමාගේ තියෙන කෙලෙස් එක්ක කෙලෙස් ප්‍රමාණයත් ඔතන ඔය ස්පර්ශය කියනකොට රාග දේශ මොහ කියන කෙලෙස් යෙදිලා තමයි මනට යන්නේ ඔන්න දැන් මනට මන තුල ඔන්න චිත්ත ඔන්න චිත්ත රූපයක් ඒ කියන්නේ සද්ධාරම්මණයක් හටගත්තා ඒ කියන්නේ ඔව් සද්ද සද්ද රූපයක් හටගත්තා ඒකට තමයි මේ වෙලාවේ වේදනා සංඥා සංකාර දැන් වෙන්නේ දැන් වෙලා අන්න බලන්න දැන් තමයි විඥානේ දැනගත්තේ කෝපයක් කියලා හරිනි ඇත්තර මේක තමයි වෙන්න දැන් තමයි වෙන්නේ එතකොට බලන්න එහෙනම් මේ දැන් ඔබගේ මේ මේ එතකොට ඔබේ කන කන කියන එක ඔය කන කියන එක මේ මොහොතට ඉපදින එකක් ඒ කියන්නේ ඔබ අහලා තියෙනවා ඇහෙන්නේ කනට කියලා ඔව් ඒ කන නේද ඉපදුනේ ඔව් ඒ කන කොහේ තියෙන එකක්ද ඒ කන තියෙන්නේ මනස තුල අන්න හරි ඒක අල්ලන්න බෑ ඒක ඔබ ඔබත් ඔය විදිහටම දාගත්ත එකක් තමයි ඔය කන. එතකොට බලන්න ඒක එක පැත්තක තියන්නකෝ. අපි අහලා තියෙනවා මේ කය හැදිලා තියෙන සතර මහා භූත වලින් කියලා. එතකොට සතර මහා භූත වල ස්වභාවය මොකද්ද? විපරිණාමයටපත් වෙන එක. අන්‍ය ස්වභාවයකට හැම මොහොතකමපත් වෙනවා නම් කන කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක්. ඇහැ ඇල්ලුවොත් මස් ගොඩක්. දිව ඇල්ලුවොත් මස් ගොඩක්. නහය ඇල්ලුවොත් මස් ගොඩක්. කය ඇල්ලුවොත් මස් ගොඩක්. එතකොට එහෙනම් මේ හැමතැනම සතර මහා ධාතු වලින් ගොඩනැගිච්ච ටිකක් තමයි තියෙන්නේ. හරිනි ඒවල ඔය ඔක්කොම කය කොටස් ටික. ඒ කියන්නේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නොත් දැනෙන්නේ කය විඥාණයට. හරිනි? කය. අන ඔව් එතකොට නහයට නහයට නහය මිරිකුවොත් ඒක දැනෙන්නේ සෝත විඥාණයට නෙමෙයි ඒක දැනෙන්නේ කය විඥාණයට. කය විඥාණයට. එතකොට බලන්න මේ දැනීම. නමුත් නහය මිරිකුවා කියලා දැනගන්නේ මනෝ විඥාණය. අන්න බලන්න. ඔව් මනෝ විඥාණය. මනෝ විඥාණය. එතකොට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න කියලා ඒ දැනීමෙන්නේ කාය විඥාණයට ඒ හරහා ඇහැට ඇඟිල්ලෙන් යන්න කියලා දැනගන්නේ මනෝ විඥාණය. ඔන්න ඔයාලට වෙන වැඩ. ඒ ඇහැට ඇඟිල්ල ඔව් ඒක ඇහැට ඇඟිල්ලෙන් යන්න කියලා දැනගන්නේ මනසින් මනෝ විඥාණය. දැනගන්නේ. අන්න බලන්න. එතකොට ඇහැ කන නාසය දිව කය කියන පහම උමයි. එහෙනම් බලන්න මේ ඔක්කොම කයේ කොටස් ටික. එහෙනම් මේ කය ෂණයක්වත් නොපවතින එකක්. කයක් තියෙනවනම් ඇහැක් තියෙනවනම් නහයක් දිවක් කයක් මේ ඔක්කොම එක ෂණයක් මේ මොහොතේ තියෙන හැ තව මොහොතකට නැහැ. ඒක පැහැදිලිද? මේ මොහොතේ තියෙන කන තව මොහොතකට නැහැ. දැන් මේ මේ ෂණේ තියෙන එක ඊළඟ ෂණේ නැහැ. ඒගාව ෂණේ නැහැ. එහෙනම් බලන්න. එහෙනම් මේ මොහොතේ කන තියෙන එක තමයි දැන් මේක අපි කතා කරන්නේ. එහෙනම් ඒක අතීත කනක් නෙමෙයි දැන් කන. මේ දැන් හටගත්තා. ඔව් දැන් ඔව් දැන් කන හටගත්තා. එතකොට සද්දෙත් දැන් නියාවේ. හත් දැන් ආවේ. ඒ ඒ දෙක ගැටෙනකොට සෝත විඥානේ දැන් හටගත්තේ. අන්නේ දැන් හටගත්තේ අන්න ඒ ඒ ඒ ඒ තුන එකතු වෙනකොට මනට ස්පර්ශුණී දැන් ස්පර්ශය හටගatti දැන් ඒ ස්පර්ශයට රාග දේශ මොහ යෙදුණි දැන් අන්න බලන්න මේ දැන් ඒ ඒ යෙදිලා ඒ මනට අන්න සද්දාරම්මණයක් ගියේ දැන් ඒ ඒ ගිය සද්දාරම්මණයට වේදනා සංඥා සංකාර හටගatti දැන් ඒ හට ගැනීම තුළ දැන ගැනීම උනේ දැන් ආන්න දැන් මේ දැන් එන අතීත කතාවක් නෑ දැන් හටගත්තී අන්න වල අති අන්නරි මට සමාවෙන්න නිශාන්ත මාත්‍ය මගේ ඇතින් අර කියවිච්ච ක්‍රමේ වැරදුනා පොඩ්ඩක් දැන් බලන්න ඔබතුමා දැන් මං මං ඇහුවනේ ඔබතුමාට මං කිව්වේ එක මොකද්ද කියලා එතකොට ඔබ කෝපි කියලා කිව්වනේ දැන් අපිට හිතෙනවා ඔබතුමාට ඇහිච්ච එකයි කිව්වේ කියලා ඔන්න අතීතේ ගැට ගහිච්ච තැන ඔන්න බලන්න අවිද්‍යාව පත්‍ය සංඛාර වෙන හැටි එහෙනම් බලන්න ඉස්සල්ලාම අපි මෙහෙම ලියහගමු ඔබට මම කතා කරන එකත් ඇහෙනවා ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා හරිනේ ඔව් ඔන්න බලන්න එතකොට බලන්න ඔබට මම කතා කරන එක ඇහෙන්න නම් ඔන්න බලන්න සද්දේ තුල මම ආවේ නෑනේ මම හිටි එහෙනම් මම කතා කරන කතාවක් තිබුණේ නෑනේ සද්දයන්නේ ආවේ ඔන්න බලන්න ඔන්න බලන්න සද්දක සද්ද තරංගයක් ආවේ. ඕක ඇවිල්ලා කණේ වෙලා මනස තුල නේද සද්ද රූපේ නිර්මාණය වුනේ. හරියටම හරියම කාගේ මනස කාගේ මනස තුලද? ඔබතුමාගේ මනස තුල නේද? මේ පැත්ත මන තුළ න්නරි එතනින් නේද පනිවිඩේ හැදුවේ කෝපයක් කියලා මෙදරින් තමයි පනිවිඩ හැදවේ මනස මනස තුළ කෝපයක් කියලා ඒ සංඥාව හැදවේ ඒක හදල ඔතනින්මනී දැනගත්තේ මෙදරින්මයි දැනගත්තේ මොහොතමයි ඒ හැදිච්ච විදිහ වෙලාවමයි එතකොට එන මම කතාකරප එකක් නෙමී ඔතනින් හදපික කොතනින් දැනගත්තේ ඔව හරිට හරි ඒක තමයි ඒ හරිට හරි එ එතකොට ඔබතුමාගේ ඔබ ඔබ මම මම කතා කරා කිව්වකට උත්තර දෙන දැනම ඔබ බලන්න එතන ඉන්නේ අවිද්‍යාපච්චය සංඛාරා. ඔන්න බලන්න වැඩි. හොදේ? එතකොට ඇත්තටම ඔබ උත්තර දීලා තියෙන ඔතනින් හැදිච්ච එකකට නේද? <laughs> මම මෙතනින් ওই පැත්තෙන් ආවේ එකකට නෙමෙයි මෙතනින් මේකට තමයි මේ මේ මේ මන තුල ඇදලා තියෙන්නේ උත්තර දීලා තියෙන්නේ. ඔහෙන් මොකක්වත් ඇවිල්ලා නැහැ. අන්න බලන්න. එතකොට බලන්න ඔබට ඒ කියන්නේ ඔතනින් ඔතන ඇතුළෙන්ම හැදිලා ඇතුළෙන්ම දැනගන්නකොට ඔබට බාහිරයක කතන්දරයක් ඔතන මනසින් දකින්න බෑනේ. ඇතුළෙන් හදපේකන්න ඇතුළෙන් දැනගත්තී. එතකොට බලන්න ඇතුලෙන් ඒ මොහොත අන්න හරි. එතකොට දැන් බලන්න එතකොට එහෙනම් ඇතුලෙන් හැදිච්ච එකක් ඇතුලෙන් දැනගත්තා. නමුත් ඔබ මෙච්චර කල් හිතන් හිටියා මම කතා කරපික ඇහුනේ කියලා. එතකොට මම කියන තැනත් ඔබම නේද ඉන්නේ. ඔබ කියන තැනත් මමම නේද ඉන්නේ. අන්න හරි. දෙපැත්තෙම අපි කිව්වනම් ඒ තමම තමයි. වෙන කවුරුත් නෙමෙයි. අන්න හරි. ඔබ මම මම ඔබ නේද එතකොට. ඔව්. එහෙමයි. දෙන්නෙක් නෑ එක්කෙනා ඉන්නේ. ඔන්න බලන්න දෙන්නෙක් නෑ එක්කෙනයි සියලුම ගනුදුනු තමන් තුළමයි අන්න හරි එතකොට බලන්න ඊගාව එක ඊට පස්සේ බලන්න ඔබ කතා කරන එකක් දැන් ඔබ මට කෝප්පේ කියලා කියනකොට ඔබ කෝප්පේ කියලා කියනකොට ඔබට ඇහුණනේ ඒක ඇහුණා එතකොට ඔබ හිතන්නේ ඔබ කතා කරන්නේ ඔබට ඇහෙනවා කියලානේ ඔව් එහෙමයි අන්න බලන්න දැන් ඔන්න ඔය ගැටේ ගලවන්න එන ඔබ ඉස්සල්ල එකම ගලව ගත්තා අභ්‍යන්තර බාහිර කවදාකවත් සම්බන්ධ වෙලා නැහැ ඇතුලෙන් ඇතුලෙන්මයි දැනගෙන තියෙන්නේ ගැන <laughs> බහිරට ගිල්ලවනෑ හරි බාහිර කතාවන්නේ ද අන්න බලන්න එතකට බන්න බාහිරේ ඇතද නැත දෙනම කතා කරාද නැද්ද <laughs> දැ කියන්න බලන් <laughs> ඒක ඔබතුමා ඔබතුමා කතා කරේ නම් නෑ නෑ ඒක නෑ කියන්න පුළුවන්ද දැන් ඔන්න බලන්න මම කතා කරා ඔබතුමාට ඒ ගැන කතා කරන්න වේදැන් කතා කරන්න බෑ ඇයි ඇතුලෙන් හැදිච්ච එකක් ඇතුලෙන් දැනගත්තනම් ඔක්කොම වෙන්නෙත් ඔහු විදියට නම් මම කතා කරන දෙයක් වෙන්නේ ඒ විදියට. එතකොට මම කතා කරනවද නැද්ද කියන එකක් ඔබතුමාට අදාළව නැහැනේ. එහෙම එකක් ඔබතුමාට කවදාකවත් හම්බ වෙනවද? හම්බෙන්නේ නෑ කවදාකවත්. අපි හිතන් ඉන්නව විපාගෙට එහෙන් කතා කරන එක මෙහෙන් ඇහෙනවා කියලා. හරියට හරි. දැක්කද ඔබතුමා මේ සියුම් තැනක් මේ මේ මේ පෙන්වන්නේ හොඳේ. එතකොට බලන්න ඔබතුමා එතකොට කතා කරන්නේ ඔබතුමාත් එක්ක නේද? තනි කරව. තනියෙන් නේද කතා කරන්නේ? මම මේ හැම දැම කතා කරන එක විතරන්නේ මේ සියලුම ගණඩදුනු කර නියාගාරයෙන් තනියම හැම මදාම කරල් තියන්නේ තනියන්නේ අන්න එතන් එන්න නිතෝර බාන ඒගාවට ඒනම් බලන්න ඔත්තන හැදෙන එකමයි දැනගති දැම් බලන්න ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා ඒ කියන්නේ මම කතා කරන එක මට ඇහෙනවා කියන කතන්දරේ දැම් බලන්න ඔන්න බලන්න දැන් ඔබට ඕක කතා කරන්න නම් ඔන්න බලන්න මම මෙතනින් ඔතන්ට ආවේ ඔබට කෝප්පේ කියලා ඇහුනේ මේ විදිහට. කනයි සද්දේ සෝත විඥානයේ තිංගං සංගතිපස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන කෝප්පේ. ඔන්න ආපු හේතු ටික බලන්න. කනයි සද්දේ සෝත විඥානයයි තිංගං සංගතිපස්ස එතන රාගදේශ මොහොවේදීලා වේදනා සංඥා සංකාර යෙදුනා ඒ හේතු ටික සකස් වුණා. ඒ නිසා දැන ගැනීමක් ආව කෝප්පේ කියලා. ඔය හේතු ටික හොඳට බලන්න. ඔන්න ඔය හේතු ටික ඔයා හොඳට මතක තියාගන්න. බලන්න දැන් ඔයා ඕක ඕක ආයි කියන්න නම් ඕක කියන්න නම් ඔයාට එන්න ඕනේ මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝ විඥානං තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන එක. ඔයා කතා කරන්න ඕන මෙහෙම හිතන්නකෝ. ඔයා ওই කෝප්පි කියන එක හිතන්න. හිතනකොට බලන්න මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝ විඥානං තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන ඔයා ওই විදිහට හිතන. ඔන්න බලන්න බලන්න හිතන එකවත් ආයි හිතලා තියනවද කියලා. ඔන්න බලන්න. ඇදලා ගන්නවා මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝ විඥාන. ඔන්න ඇදලා ගත්තා. අර ඇතුලේ තියෙන එකක් කියලා. තිංගන් සංගති පස්ස කියනකොට විකෘතියක් වෙනව නේද? ඔව් විකෘතියක් වෙනවා. ආයේ කුණු පාරක් ගෑවිලා වේදනා සංඥා සංකාරය දෙන්නේ ඒ විදිහටනේ. ආයිසර ඒ යෙදිලා දැනගන්න එක අර ඇදලා ගත්ත එකද දැනගත්තේ? අපෝ කියන්නේ අපෝ අන්තිමටම කියපු ටික කියන්නේ ඒ ඇදලා ගත්ත ඒ කියන්නේ දැන් මනෙන් ඇදලා ගන්නවනේ අපි හිතනවානේ එහෙම. මනස ඇතුලෙන් දැන් අතීත මතකයේ කියන එකක් ඇදලා ගන්නවා. ඔන්න කෝපේ කියලා ඔබට දැන් ඔබ සිහි කරන්න නම් දැන් කියපු එක සිහි කරන්න නම් එහෙනම් මනස තුල ඔබ තැම්පත් වෙන්න ඕනේ නේ ඉස්සල්ලා එක. එහෙනම් ඒක ඒක ඇදලා ගන්න ඒක සිහි කරනවා කියලානේ හිතන්නේ අපි දැන්. ගත්ත එක ඇහිච්ච එක ඔන්න බලන්න. ඒක ඒක වෙන්නේ මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝ විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන පරයයයි. ඔන්න බලන්න. එතකොට ඔබට ඒක සිහි කරන්න නම් ওই විදිහට වෙන්න ඕනේ. ඒතකොට බලන්න සිහි කරන්න කියලා ඇතුලෙන් ඇදලා ගන්නවා මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝ විඥාන. ඔන්න සකස් වුණා දැන්. ඔන්න ඇදලා ගත්ත තැන. හරිද? ඔව්. තිංගන් සංගති පස්ස කියනකොට ඔක විකෘති වෙනවා නේද ආයිසරයා? විකෘති වෙනවා. අන්න බලන්න. තිංගන් සංගති පස්ස ස්පර්ශයේදී මොකද වෙන්නේ? මන ආයතනෙට ආයි මේක ස්පර්ශ වෙනකොට. මනෙන් ඇදලා ගත්ත එකෙන් මනට ස්පර්ශ වෙනකොට නිකන් ස්පර්ශ වෙන්නේ නැහැ. කොහොමද ස්පර්ශ වෙන්නේ? විකෘතියක් වෙලා ආයි රාග දේශ මොහ යෙදිලා තමයි වෙන්නේ. ඒ යෙදිලා ඒකට තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. ඒ හටගන්නේ තමයි දැනගන්නේ. ඒකට මම ඇදලා ගත්ත එකද දැනගත්තේ. ඇදලා ගත්ත එක නෙමෙයි දැනගත්තේ. ඒකට අතීත එකක් නෙමෙයි අයිසී කරන්නේ. දැන් නේද හටගන්නේ උක. ඔන්න බලන්න. මේ දැන්නේ හටගත්තේ අතීතයෙන් ඉඳලා ආව එකක් නෙමෙයි මේ මොහොතනේ. ස්පර්ශ වෙනවත් එක්කම හටගත්තේ. එතකොට බලන්න කෝප්පි කියලා මතක් කරන්න ඔහොම ඔහොම බලන්න ඔබට කෝප්පි කියලා ඇහුනේ කනයි සද්දේ සෝත විඥානයි තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හේතු වලින් තමයි ඇහුනේ ඔබ හිතන තැන තියෙන්නේ මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝ විඥාන වෙන හේතු ටිකක් මේ හේතු ටික එතනම නිරුද්ධ වෙනකොට අර හේතු ටික වෙන එකක් ඒ හේතු ටික දැන් හටගන්න වෙන හේතු ටික ඒකෙන් හදලා දෙන කෝප්පි මේ කෝප්පිද ඕ ඒ වෙන කෝපයක් ඔබට දැන් තේරුණද මේ කිව්ව කතාව මොකක්ද කියලා ඒනම් ඒතකොට බලන්න එතන එතනදිත් බලන්න ඒනම් ඒ මොහොතේ එහෙනම් මම මම මම මම ඒ කියන්නේ මෙතනින් ඇවිල්ලා උතන්ට ගත්ත කෝප්පි නෙමෙයි ඇදලා ගත්තේ ඇදලා ගත්ත එක නෙමෙයි ආයි දැනගත්තේ සීකරේ දැක්කද ඔව් වෙනස් වෙනවා වෙනස් වෙලා ඒක හරිය ඒක වෙන්නේ කොහොමද අන්න තව පාරක් හොඳට බලන්න එහෙනම් බලන්න දැන් අපි හිතමුකෝ ඔබ ඕක කියන්න ඕනේ කියලා දැන් එළියට දැන් ප්‍රකාශ කරන්න ඕනේ හිතුවා. හිතන්න ඒ කියන්නේ අපේ මේ මුළු සිස්ටම් එකම වැඩ කරන්නේ මනස මොළයයි හෘදේ වස්තුවයි දෙක යොදාගෙන තමයි මේ කය ක්‍රියාත්මක කරන්නේ. හරිද? එතකොට මේ මොළය කියන එක මේ හැම සෛලයක් එක්කම සම්බන්ධයි. එතකොට මේ හෘදේ වස්තුවත් හැම සෛලයක් එක්කම සම්බන්ධයි. එතකොට බලන්න ඔය දෙකම ක්‍රියාත්මක වෙන්නේ මනස නිසා නම් මනස හැම සෛලයක් එක්කම සම්බන්ධයි. මේකයි. හොඳට අහගන්න. එතකොට බලන්න සම්බන්ධයි. මොලයෙන් කරන්නේ මොකද්ද? සංවේදනයයි sannivedanayයි. ඒ කියන්නේ හැම හැම සෛලයකම තොරතුරු අරගන්නවා. ඒ එකම හැම සෛලයකටම තොරතුරු සපයනවා. ඒක කරන්නේ මොලේ. ඔව්. ඒක කරන්නේ මොලේ. එතකොට බලන්න මේ මොලේට ඒ ටික කරන්න උපදෙස් දෙන්නේ කවුද? මනස. අන්න බලන්න. මනස. මොලේට ගන්න පුළුවන් ස්පර්ශයයි වේදනාවයි දෙක විතරයි. සංඥා සංකාර විඥාන කියන ටික හටගන්නේ මනස තුල. ඒ ටික කරන්නේ මනසින්. මනස තුල. සිහි කරන්න. සිහි කරන්නේ මනසින්. හරිද? එතකොට බලන්න මේ කය ක්‍රියාත්මක කරන්න ඕන ඔක්කොම සිස්ටම් එක තියෙන යාගාව. දැන් බලන්න ඔබට ඇහිච්ච එක ඔබ කියන්න නම් හිතන්න වෙනවා ඉස්සල්ලා එහෙනම්. දැන් කටට පුළුවන්ද නිකම්ම කියන්න? කෝපේ කියලා. කට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කට ක්‍රියාත්මක වෙන්නේ අර එන සංඥා වලට අනුවනේ. ඒ කියන්නේ කට ක්‍රියාත්මක වෙන්නේ මනස අනුව. මනසින් සීකල දෙන්න ඕනේ. මනස මුල් වෙලා මොළයයි හෘදේ වස්තුවයි යොදාගෙන තමයි ඔය වචන කතා වෙන්නේ. එතකොට බලන්න ඔකට වචනයක් ඒ විදිහට ඒ ආකාරයෙන් සිග්නල් දුන්නාම තමයි මේවා ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අන්න හරි. එතකොට බලන්න දැන් කුස්සියට යන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. හිතුනහම ඒක යන්නේ කොහොමද කියලා මනස සිහි කරලා දුන්නාට පස්සේ මොළයයි හෘදේ වස්තුවයි එකතු වෙලා තමයි මේක අරන් යන්නේ මේ කය. කුස්සියට. දැන් තේරණ දන වෙන විතිය හරි මේ අය කකුලට කකුල දන්නවාද නැගිටින්න ඕනේ කියලා කය දන්නවාද කෙලින් වෙන්න ඕනේ කියලා <laughs> ඔය මස්ගොඩ මොකක්වත් දන්නේ නෑ ඇැබැ ඔය මස්ගොඩ ක්‍රියාවක් දන්න අන්න බාන එතකොට අර රූකඩයක් නලව නලවනෝ වගේ නටවන්නේ රූකඩ ඒ වගේ තමයි නේද අන්න හරි හරියට හරි ඒ කියන්නේ දැන් අද දවසේ කරපු වැඩ ටික අරන් බලන්න ඇහැ කන නාසය දිව කය ඔය පහ දන්නවද ඔය එකක්වත් කරපු දේවල් මේ එකක්වත් දන්නේ නෑ මේ එකක්වත් දන්න දන්න එක්කෙනයි කවුදේ දන්නේ මනසනීද මනස විතරමයි දන්නේ මනසෙන්නම් ඕ ඒන බලන්න අරයට ගියා මෙහිට ගියා කුස්සියට ගියා සාලෙටාවා ඉඳගත්තා නිදාගත්තා ඔය ඔක්කෝම කවුද ගි කල්ල තින් මනසනේද මනස මනස අර දෙකේ උදවන්න හර්දයයි මොල අන්න හරිතකොට බලන්න අපිට ඒදකත් හම්බිරන එකත්ව විඤ්ඥාන දැනුවක් විතරයි අපිට මේ ගොඩ යන්න ඒ අපි වැටිරට අසූචි වලක අසූචි වලෙන් හදන ඉනිමග තමයි දැන්වේ තියෙන්නේ හරි ගොඩ යන්න හරිට පැහැදිලි එතකොට බලන්න අන්න එතනදී දැම්බලන්න ඔබට හිනම් හිතන්න නම් මනස මුල්ලලා අර ඇද මනස තුළින් ඇදලා ගන්නවන් නමුත් බලන්න ඒක මේ වර්තමාන මොහොති වෙන සිද්ධියා අතීතේ නෙමෙයි දැන් වෙන්නේ අතීතේ නෙමෙයි මේ මොහොත අතීත එකක් නෙමෙයි දැනගන්නේ දැන් හේතු වලට සකස් වෙලා ඒ වගේ එකක් දැන් දැනගන්නවා ඒ වගේ එකක් නිසා තමයි අපි හරි ඊටම පැහැදිලි නිශාන්ත මහත්තයා අර මගේ අතින් අර අතීතයෙන් එනවයි කියලා පොඩ්ඩක් වැරදීමකින් කියවුණා මට ඒක ඒක අතර මම මේක හදාගත්ත මේ එතකොට එතකොට බලන්නකෝ මෙහෙම දැන් ඔබතුමාට ඔබතුමා කතා කරන එක ඔබතුමාට ඇහෙන්න නම් ඔන්න බලන්න ඔබතුමා කතා කරන්න ඕනේ කොහොමද කතා කරන්නේ ඉස්සලා කතා කරන එක වෙන්න ඕනේ ඔබතුමාට ඇහෙන්න නම්. ඔබතුමා කතා කරන එක. ඒතකොට බලන්න ඔබතුමා කතා කරන නම් මොකද්ද වෙන්න ඕනේ? ඔබ කතා අපි හිතමුකෝ දැන් මෙහෙම ඔබ කෝපේ කියලා තප්පර 25ක් විතර අදිනවා නම් කොහොමද ඔක අදින්නේ? ඔක කිය. ඔක ඇදගෙන ඉන්නේ. කොහොමද ඔක් කරන්නේ? ඒක ඒක ඒක කෙරෙන්නේ මනස මනස තුලින්. අන්න හරි මනස මුල් වෙලා හරදේසහ මොලේ උපකාරය කරගෙන තමයි අර ටික කරන්න අන්න හරි ඒ කියන්නේ ඔබ කතා කරන්න නම් ඔබ කතා කරන එක බලන්න කතා කරන්න නම් ඔබ කතා කරන්නේ ප්‍රාශ්වාසය තුළ කතා කරනවා කියලා කියන්නේ මොකද්ද මේ එළියට පිට වෙන හුලන් ටික මේ උගුරේ තියෙන සරාලිය හරහා කම්පණය වෙනවා එක එක එක එක නාදවලට ඒ නාදවලට කම්පණය වෙනකොට අර වායු කම්පණය තමයි සද්දයක් ඇටියට අපිට ඇහෙන්නේ හරිතා හරි අර සොර ඒක ඇතුවලි අප ඇඟ ඇතුළේ හැදිල තින ආකාරත් එක්ක ශබ්ද පිටිපෙන ආකාරයට අනුව තමයි අපිට එක ඇහෙන්නේ අන්න හරි එතකොට බලන්න එහෙනම් ඔබට පේනවා ප්‍රාශ්වාසයක් ওই විදිහට ප්‍රාශ්වාසයක් තුළ තමයි වචන කතා කරන්නේ එහෙනම් ප්‍රාශ්වාසයක යන්නේ හුලං හුලං ඒ වල කම්පණය තමයි අපිට හම්බ වෙන්නේ සද්දයක් මනසට ආන්න හරි ශබ්දයක් සද්දයක් හිට ගන්නේ මනස තුලින් ආන්න හරි එතකොට බලන්න ඒක වෙන්න නම් ඊට ඉස්සෙල්ලා ආස්වාසයක් වෙන්න ඕනේ. ඒ ප්‍රමාණයට. තප්පර 25ක් කෝප්පේ කියලා අදින්න නම් තප්පර 25කට ඇති වෙන්න හුලං ඇදලා තියාගන්න ඕනේ. ආස්වාදයක් ඉන්න ඕනේ. අහන්න බලන්න. අන්න මනස මේක කරන හැටි කියලා දෙනවා. මොලේට දෙනවා සංඥාව මේ විදිහට වෙන්න ඕනේ කියලා. මොලෙන් ইনফෝමේෂන් එක දෙනවා හෘදේ වස්තුවට ඔච්චර ප්‍රමාණයක් හුලං අතින්න කියලා අන්න බලන්න ඒ ප්‍රමාණයට මේක හුලං ඇදලා අද ගන්නවා මේ මම ලොකු කතාවක් මේ කතාවේ හරි එතකොට බලන්න එහෙමයි එහෙමයි ඔය ඔය කතාව ඔය කතාව ඇත්තටම පැහැදිලි මේ නිශාන්ත මහත්මයාට පැහැදිලි වුණා හරි එතකොට බලන්න ඒ විදිහට තමයි මෙතන වෙන්නේ එතකොට බලන්න හිතුවේ කතා කරන්න කතා කරන්න ඉස්සල්ලා හිතන්න ඕනේ. එහෙනම් බලන්න හිත මුල් වෙනවා. මනස මුල් වෙනවා. හිතන කොටත් මනස මුල් කතා කරනකොට මනස මුල් වෙලා මනසින් තමයි සිහි කරන්නේ ඔක් කියන්නේ මෙහෙමයි කියලා. එතකොට බලන්න මනස මුල් වෙලා කය ක්‍රියාත්මක කරනවා. අන්න කය ක්‍රියාත්මක කරාම අන්න බලන්න හිතුවේ මනසේ හිතුනේ මොනවාද? මේ සිතුවිල්ලක් ආවේ. ඒ සිතුවිල්ලද දැන් එළියට ගියේ? හුලන් ටිකක් නේද එළියට ගියේ? හුලන් ටිකක් ගියේ. එහෙනම් හිතපු එක එළියට ගියේ නෑ නේද? හිතපු එක එළියට ගියේ නෑ. <laughs> එළියට ගිය හුලන් ටිකක් ඒ යනවත් එක්කම ඊට පක්කර යම් කිසි මහරි හෝ ඊට අදාළ ක්‍රියාකාරිතයක් ඇතින ඒ ක්‍රියාකාරිත ශබ්ද අපිට වුණා ඒ ශබ්දය තමයි අර අපිට අර අර ඊට පස්සේ බලන්න ඒ ඒ ඒ හේතු ටික එතන ඉවරයි ඔන්න බලන්න ඒ හේතු එතන ඉවර වුණා දැන් බලන්න ඒ හේතු ඉවර වෙලා දානෙත් දීලා ඉවරයි පාංශකුලෙත් දීලා ඒක මෙරිලා ගිහිල්ලා දැන් බලන්න ඔය සද්දය ඇවිල්ලා කණේ වදිනවා කනේ වදිනකොට කණයි සද්දේ සෝත විඥානය දැම්මේ ඇහෙනවා වගේ අර සද්ද තරංග ටික ඇවිල්ලා කනේ වදිනකොට අන්න බලන්න කනයි සද්දේ සෝත විඥානේ තිංගං සංගති පස්ස කියලා. අන්න ආයිසරයක් මේක කිලුටු වෙනවා. ඔබගේ තියෙන රාග දේශ මොහොරි කිලුටු වෙලා ඒකට අනුරූපව තමයි චිත්ත රූපය සත් ඒ කියන්නේ මේ සද්දාරම්මනේ මනස තුල ගොඩ නැගෙන්නේ. ඒ ගොඩ නැගිච්ච එකට දැන් තමයි වේදනා සංඥා සංකාර හටගෙන දැන් තමයි දැනගන්නේ කෝපි කියලා. එතකොට බලන්න අර ඔබ කතා කරපු කියලා එකක් දර්ශ ඔබ කතා කරපුයක්කර සද්ධි තිබුණද සද්ධි තුළ ඔබ කතාකර ඔබ හිටියද ඔබ කතා කරන බවත්තිීනවද කනේ ඇවිල්ල වදින සද්ධ සද්ධ තරක් ඇවිල්ල වැදින යන්න බලන්න කම්පන තරන්න අන්න බන්න ඒ ඇවිල්ල කනේ වැදිලා ආය විකෘතියක් වෙලා ඒ විකෘතිය තමයි ආයිදන ගත්තේ ඉතින් ඒ දැනගත්තේ අර හිතපුකද දැන් හිතල කතාකරපිකද දැම්ම ආයි දැනගත්තේ නෑන ඒක වෙනසක් වෙලානි විෘතියක් වෙලා වෙනසක් වෙලාන කමටාව කනට හරා දැනගත්ත එතන විඤ්ඥානය වෙන එකක් බලන්න පුලි දම බලන්නකු මනින් සිහිකරපු තැනම වෙන එකක් තමයි සිහිවුණේ එතනත් විෘතියක් වෙලා සිහිවුණේ එලියට දැම්ම වෙන එකක් කනට වැදුනි තව එකක් කනින් ඇතුළටාව කනින් ආය ඇතුළට හදාගති වෙන එකක් ඒතු ඔක්කෝ වෙනස් එතකොට බලන්න එතනින් දැනගත්තයක වෙන කෝප්පයක් එතකුට වෙන කෝප්පයක් ඔබට එතකොට පේනවාද ඔබට අතීතය කවදාක්වත් මේ වර්තමාන මොහොතට ඇවිල්ලා නැහැ. හැබැයි ඒ වගේ එකක් වෙන හේතු ටිකක් නිසා හටගන්නවා කියලා. හරියට හරි එහෙමයි. ඒ කියන්නේ ඔබ කතා කරපු එක ඔබට කවදාක්වත් ඇහිලා තියෙනවද? අන්න ඒක තමයි නේද තමයි මේ නිශාන්ත මහත්තයා. දැන් ඔන්න ඉස්සල්ලාම ඉස්සල්ලාම මම ඔබට දෙන්නවා මම කතා කරපු එක ඔබට ඇහිලම නැහැ කියලා. හරිද? ඇතුලෙන් ඇතුලෙන් හදුනේ කියලා. දෙවිනි එක මම දැන් ඔබට පෙන්නන ඔබ කතා කරපු එකත් ඔබට ඇහිලා නැහැ කියලා. දැන් දැන් ඔබට ඒක දැන් කොහොමද ඔබ කතා කරපු එක ඔබට ඇහුණා නම් අතීතයේ ගැට ගැහිලා දින වර්තමානයේට. එහෙම එකක් වෙලා නැහැ. ඒකම තමයි දෘෂ්ටිය. ඒක එහෙම ගත්තොත් ඒක එහෙම ගත්තොත් ඇත ගීනන්තයට ඔබ අහු වෙනවා. අන්න හරි. අන්න සාස්ත්‍ර දෘෂ්ටියට අහු වෙනවා ඔබ. දැක්කද? ඉස්සල්ලා වුණා නැත කියලා උච්චේ දෘෂ්ටියට. ඔතන ඕ විදිට අහුනොත් සාසස් දෘෂ්ටියට අහු වෙනවා ඔබතුමාට දැන් තේරුණද මේ කිව්ව කෑල්ල අන්න අන්ත දෙකට මාරු වෙවි මාරු වෙවි අහු වෙලා යනවා ඒනම් ඉතාම සියුම් තැනක් මෙතන නේද මේ නිශාද මහත්තයා ඉතාම සියුම් තැන ඕක දැක් ඕක තේරුණා නම් සම්මා දිට්ඨියයි දෙකක් නැහැ කිසි කතාවක් නැහැ ඕක තේරුණා නම් දැන් හටගන්නේ කියලා ලෝකේ දැන් තමයි හේතු සකස් වෙන්නේ ඕක මම තව උදාහරණයක් පෙන්නන්න දැන් බලන්න පහන් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පහන් දෙකටම තිරයි තෙලුයි දාලා. හරිද? තිරක් දාලා තෙලුත් දාලා පත්තු කරලා නැහැ. ඔන්න බලන්න. ඔව්. එහෙනම් බලන්න දැන් මේකට ගින්දර දෙන්න ඕනේ නේද පත්තු වෙන්නේ. මේක මෙහෙම තිබුණට කවදාකවත් පත්තු වෙනවද? බෑ ගින්දර දෙන්න ඕනේ. හැබැයි ගින්දර දුන්නත් මේ දෙකට පත්තු වෙන්න හැකියාව නැත්තම් පත්තු වෙනවද කවදාකවත්? ඒ ඒ පත්තු වෙන්න හැකියාව නැත්තම් පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගලකට වතුර දාලා පත්තු කරාට පත්තු වෙනවා. පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැහැ. එහෙනම් පත්තු වෙන්න ඕන කොච්චර පත්තු කරත් වැඩක් නැහැ. පත්තු වෙන්න ඕන හේතුව නැත්තම්. එහෙනම් අපි අපිට පත්තු වෙන හේතුව තමයි අවිද්‍යාවයි තණ්හාවයි. කෙලෙස් තේරුණාද? අපිට දෙන එක පත්තු වෙනවා අපුව. නිකම්ම. ඒ පත්තු වෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි කියන ඒ හේතු ටික අපි ගාව තියෙනවා. මේ පත්තු වෙන්න ඕනේ. කෙලෙස් නිසා තමයි පත් වෙන්නේ. හරියට හරි කෙලෙස් කියන හේතු නිසා. එහෙනම් බලන්න දැන් බලන්න එහෙනම් අපි මව්කුසින් ඉපදිලත් ඉන්නකොට ඒ කෙලෙස් කියන හේතුව තිබුණා. අපිව රැවටෙන්න. එහෙනම් අම්මලා තාත්තලා බාහිරින් අනුකරණය දෙනකොට එක වෙලාවක අල්ලගත්ත නේද අම්මා තාත්තා ලෝකයේ මේ විදියට නව කර්ම කියලා. අල්ලගත්ත ඔක්කොම බාහිරින් ගහපු ගිනි කූර. අන්න බලන්න දැන් මේ පහනට ගිනි කූරක් ගහලා ගින්දර ටික දෙනවා බාහිරින්. ඔන්න දුන්නා. ඔන්න බලන්න දැන් මේක පත් වුණා. ඔන්න බලන්න දැන් මේක පත් වුණාට පස්සේ මේ පහන තෙලුයි තිරයි තියෙනකන් වෙන බාහිර බලපෑමක් ආවේ නැත්නම් මේක දිගටම පත් වෙනවා නේද? දිගටම පත් වෙනවා. දැන් දිගටම ගිනි කූරු ගහන්න ඕනේද? දිගටම ගිනි කූරු ගහන්න ඕනේ නැහැ. <laughs> දැන් තේරෙනවද? ඊට පස්සේ බලන්න දැන් හොඳට ගන්න. ඊට පස්සේ මේ තිරේ හැදිලා තියෙන්නේ තිර අංශු. තිර අංශු කෝටි ගාණකින් මේ තිරයක් හැදින්නේ. හරිද තෙල් හැදිලා තියෙන්නේ තෙල් අංශු කෝටි ගානකින්. හැබැයි එක අංශුවක් අනිත් අංශුව නෙමෙයි. ඒ වගේ එකක් හැබැයි ඒක නෙමෙයි. ඔබට තේරෙනවද? හරි අපි ගමුකෝ වැලිය හුරක් ගන්නකොට එක අංශුවක් එකක අංශුවෙන් අංශුවට වෙනස් හැබැයි ඒක නෙමෙයි. ඒක නෙමෙයි. දැන් වැලිය හුරක් ගත්තොත් එක වැලි කැටයක් කියන්නේ අනිත් වැලි කැටේ නෙමෙයි හැබැයි දෙකම එක වගේ. දෙකම එක වගේ පේන්නේ. අන්න එතකොට වැලි අහුර කියන්නේ මේ වගේ එක වගේ තියෙන වැලි කැට ගොඩක එකතුවක් නේ එකතුවක් එහෙනම් අන්න බලන්න ඊට පස්සේ බලන්න ওই ටික වෙන් කරාම එක එක එක එක වැලි කැට නේ එක එක වැලි කැට එහෙනම් බලන්න මේ තිර තිර තිරයක් කියලා කියන්නේ තෝ වගේ අංශු තිර අංශු ගොඩක එකතුවක් හරිනේ තෙල් කියන්නේ තෙල් අංශු ගොඩක එකතුවක් පැහැදිලිනේ එකතුවක් පැහැදිලි එතකොට බලන්න එහෙනම් ගින්දර ටික දුන්නාට පස්සේ දැන් තියෙන තෙල් අංශුවයි දැන් තියෙන තිර අංශුවයි ඒ හේතු දෙකට තමයි දැන් තියෙන තැනල ඒ දෙක දැනෙනකොට අන්න හරි. ඒ ඒ ඒ දැන් තියෙන හේතු දෙකට තමයි දැල්ල හටගන්නේ. හේතු හේතුවත් එක්කම දැල්ල එතනම ඉවරයි. වැඩ ඉවරයි. එතකොට බලන්න ඊගාව තෙල්ලන් එතකොට බලන්න ඊගාව තෙල්ලන්සුවයි ඊගාව තිරාංශුවයි කියන්නේ වෙන දෙකක්. ඔව් ඊළඟ දෙක වෙන දෙකක්. වෙන දෙකක්. එතකොට බලන්න දැන් පළවෙනි පහණින් එහෙනම් දෙවෙනි පහනට දෙවෙනි පහනට දැන් ගින්දර නැහැ. තෙලු ඉතිරයි තියෙනවා. පළවෙනි පහනෙන් එහෙනම් පළවෙනි පහනේ මේ මොහොතේ දැල්ල කියන්නේ මේ මොහොතේ ඵලය. මේ ඵලය හේතුවක් වෙන්න ඕනේ ඊගාව පහනේ තියෙන තෙල් ටිකටයි තිර ටිකටයි කියන හේතු දෙකත් එක්ක එකතු වෙලා අලුත් දැල්ලක් ඇති කරන්න. ඒක තේරුණාද? හරියටම. පැහැදිලි ඒනම් ඔන්න බලන්න ඔන්න උපමා වරගන්න දැන් එක පහනට ඒනම් බලන්න පහනක් දිගටම පත්තු වෙලා තියෙනවා වගේ පේනකොට ඒනම් බලන්න වෙනදී දැන් තියෙන තිර ටිකයි තෙල් ටිකයි දැවෙනකොට ඒ මොහොතට ඒ ඵලය ඒ දැල්ල තමයි ඵලය ඒ ඵලය ඊළඟට තියෙන තෙල් ටිකටයි තිර ටිකටයි ගියේ නැත්තම් දැන් දැල්ලෙන් ගින්දර පහන නිවෙනව නේද පහන නිවෙන්නේ පහන නිවෙන්නේ නැත්තේ ඊළඟ හේතු දෙකට දැන් තියෙන ඵලයේ හේතුවක් වෙලා එකතු වෙන නිසා නේද? එකතු වෙන නිසා. එතකොට අපිට පේන්නේ එක දිගටම මේ තියෙන දැල්ලක් තිය පහනක්පත් වෙනවා වගේනේ. එක දිගටම දැල්ලක් තියෙනවා. අධික අධික වේගෙන් සිද්ධ වෙන නිසා එක දිගට තියෙනවා වගේ පේනවා. එතකොට බලන්න වෙන නිසා. අන්න හරි. එහෙනම් ඉස්සල්ලා දැල්ල කියන්නේ ඵලය. ඒ ඵලය හේතුවක් කියලා අලුත් ඒ දැල්ල එතන නැති වුණා. නැති වෙනකොට මේකට ගින්නර දීලා තමයි නැති වුනේ. නිවිල ගියේ එතකොට දෙවිනි දැල්ල කියන්නේ පළවෙනි දැල්ලද ඔව් දෙවිනි දැල්ල කියන්නේ පළවෙනි දැල්ලද දෙවනි දැල්ල කියන්නේ පළවෙනි දැල් නෙමෙයි ඒක. නෙමෙයි. ඇයි? ඒකේ ඒ ඵලය එක හේතුවක් විතරයි දෙවෙනි දැල්ල ඇති කරන්න. තව හේතු දෙකක් අලුතෙන් සකස් වෙලා තමයි අලුත් දැල්ලක් ඇති වුනේ. හැබැයි දෙවිනි දැල්ල ඇති අන්න හරි දෙවිනි දැල්ල ඇති වෙනවද පළවෙනි දැල්ලෙන් ගින්දර නොකියන ඇති වෙන්නේ නැහැ හැබැයි මේක එකක් නෙමෙයි ඔබට දැන් තේරෙනවා එහෙනම් බලන්න එහෙනම් අපි අතීතයෙන් ඇදලා ගන්නවා කියන එක හිතන්නකො පළවෙනි දැල්ල කියලා අන්න බලන්න ඒකෙන් මේ මොහොතේ හදලා දෙනව නේද ඒ වගේම දැල්ලා තව එකක් අන්න හරි මේ මොහොතේ හදලා දෙනව ඒ අරක නෙමෙයි එහෙනම් ඕක නේද දැන් මේ හිතෙත් වෙන්නේ අතීත මතකය කියන තැන එහෙම එහෙමයි ඔබදවාට මනින් ඇදල ගන්නකු කතන්දරී දැක්කද දැන් ඕ තේරණ තේරවා ඒනම් ඔයි දිකට පහන පත් වෙලා තියනකට අපිට හිතෙන් එක දිකට එක දැල්ලත් තියෙන වගේ පේන්නේ නමුත් එතන එතන දැල්ලි කූටි ගානක නිරෝධයක් නීද තිය එක දැල්ලත් දෙපාරක් නෑනීද එක දැල්ලක් දෙපාරක් නෑ ඒන හැම මොහොතම වර්තමාන මොහොත අලුත් හේතුවලට අලුත් දැල්ල කලුත් හේතුවලට අලුත් දැල්ල කලුත් හේතුවට අලුත හැබැයි මේ දැලි ඔක්කොම එක වගේ නිසා අපිට හිතෙන් ඉස්සල් එක තමයි මේ තියෙන්නේ කියලා දිගටම පාන එක දැල්ලක් කියලා නේද දැන් තේරුණා හරි හරි එහෙනම් ඕකම නේද අතීතයේ කියන තැනක් තියෙන්නේ ඔයකමයි ආ දැන් ඔබට තේරෙනවා එහෙනම් ওই දෙකම දැක්කද දෘෂ්ටි දෙකක් කියලා එහෙනම් ඕක ඔබට දැන් තේරුණා නම් බලන්න අතීතයෙන් එන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ. ආන්න බලන්න. ඒ කියන්නේ මේ දැල්ලම අනාගතේ අපිටයි හම්බ වෙන්නේ කවදාකවත්. අතීතයෙන් එන්නෙත් නෑ මේ දැල්ල. ආන්න එහෙනම් එකම විඥානයක් යනව නෙවෙයි නේද මේ? පේනව නේද දැන්? නෑ නෑ. එතන එතන අලුත් වෙනස්. අන්න ඒකයි දැනගන්න ඕනේ. විඥානයේ වෙනස් කියන්නේ මේ වෙලාවේ අලුත් හේතු ටිකකට අලුත් ඵලයක් නේද? අලුත් හේතුවට පලයක් හේතුවට පලයක් හේතුවට පලයක් හැවලීම හේතුවට පලයක් දැන් ඔබට තේරුණාද මේකව කතන්දරී මොකක්ද කියලා ගැඹුර කතන්දරේ එහෙනම් අතීත එහෙනම් අපිට අපි අතීතය අතීත මතකයක් කියලා ගත්තොත් අපි අහුවෙලාම ඉන්නේ අවිද්‍යාපච්චය සංඛාරා තියෙනවා ඉන්නවා කියන දැනට අහුවෙලාම ඉන්නේ තේරුණාද ඒ ගැන ශාසය දෘෂ්තියට අහු වෙලාමයි තියෙන්නේ. එහෙම වුණොත් බද්දේ කරත්තු සූත්‍රයේ බොරු. එහෙනම් දැන් ඔබට පේනවා නේද මේ මේ පුංචි විග්‍රහයත් එක්ක අතීතයෙන් එන්නෙත් නෑ. අනාගතයට යන්නෙත් නෑ. මේ පච්චුප්පන්න මොහොතේ තමයි යමක් හටගන්නේ. මේ පච්චුප්පන්න මොහොතේ. ආන්න දැක්කද සිද්ධිය. එතකොට බලන්න දැන් නම් හටගන්නේ දැන් නම් ඉපදෙන්නේ. ඔබට ලෝකය ගැන මොකක්ද කතා කරන්න එක ලෝකයක් එහෙම කියල කියන්න බෑනි ලෝකයක් පවතිනෝ කියලා කියන්න බෑ එක දිකට ඒනම් දැංගොබ අර අර පටන්ගත්ත තැන දෙකම ඉවරයිනේ තු ඕ පැහැදිලි නිශාන්ත මහත්ත පැහැදිලි <laughs> දැන්වලීම ලෝක හේතු පලයක්දන හේතු පලයක් ඇදෙන අලුතින් ලෝක හාට ගන්න නිරුද්ධ නාට ගන්න නිරුද්ධ වෙන හට ගන්න නිරුද්ධ අපි ඕක දන්නේ නැති වෙනකම් අපිට අතීතය කියලා අහු වෙන අහු වෙනකොටම අපි ඉන්න අවිද්‍යාපච්චය සංකාරාවට අපි ඉන්නම සාස දෘෂ්ටියේ ඊට පස්සේ එළිය නෑ කියලා ගත්තොත් අපි ඉන්නේ උච්ඡේද දෘෂ්ටිය අනිත් පැත්තට <laughs> ඉතින් නෑ ඒ කියන්නේ ඔබට එලියක් ගැන මම ඉස්සල්ලම උදාහරණය පෙන්වන්නේ ඔබට මම කතා කරන්නේ ඔබට ඇහිලත් නැත්තම් ඔබ කතා කරන්නේ ඔබට ඇහිලත් නැත්තම් බාහිරයක් ගැන මොන කතාවද ඇත්තක් නැත්තක් ගැන මොකක් කතා කරන්නද නේද ඈ ඇතන්තියා මොනවා කතා කරන්නද මාර බලන්නකෝ එහෙනම් නොහට ගන්නම ස්වභාවයක් තියෙන්නේ නොහට ගන්න ඇයි දැන් බලන්න දැන් තිර දැන් තෙල් කියන කොටම එතනම ඵලය හැදිලා ඉවරයි ඒකත් එක්ක එතනම එතනම ඵලය හැදිලා ඉවරයි ඒ කියන්නේ ගන්න ඒ කියන්නේ ඒක එතනට වැය වෙලා ඉවරයි වැය වෙලා ඉවරයි උදාවීම වැයවීමට ගිහිල්ලා ඉවරයි තේරුණාද එකන දැන් ආසාසය කියල ගන්නකො මේ වෙලාව ඔබතුමා මේ මිතන්නකු දීර් ගාස්වාසයක් ගන්නකො තප්පර දායක විතර දැංගොක ප්‍රාශ්වාස කරන්නකු ඔය විදිහටම ඔන්න බාන්න ඔන්න බාන ඔය පැනවීමම වැරදි ඔන්න බලන්න අපි ආශ්වාසය කියලකුව තප්පර දායක විතර හුලා හුස්ම රැල්ලකට ආසාසි ප්‍රාසාසීකුව තප්පර දායක විතර හුස්ම රැල්ලකට එලියට යනකොට හොඳේ ඔන්න බලන්න වැරදි ඔය ප්‍රා ආස්වාසී කියන තැන එතන එතන එතන එතන එතන නිරෝධ ගොඩක එකතුවකට නේද අපි ආස්වාදී කියලා කිව්වේ අන්න හරි ගොඩක එකතුවකට අන්න බලන්න ඒ කියන්නේ පරාසයක් නේද අපි අල්ලලා කිව්වේ ආස්වාසයක් කියලා අන්න හරි අර සියුම් සියුම් කොට සල්ලන්න බැරි නිසා අතිවිශාල පරාසයක් එකට අල්ලලා අපි කියන ආශවාසයක් කියලා ප්‍රාශාසයත් ඔහොමයි නේද එහනම් ප්‍රාශාසත් ඒබල කෂණයක්කත් අපිට ආශාසයක් කියලකක් ගන්න පුළුවන්ද අපිට කිව්වෝ තාශාසයක් ජනයක්කත් කියන්න බෑ ආශාස ප්‍රාශාස කියන්නත් බැඩුව තරයි නමක්වත් කියන්න බෑ ඒකන්නේ දසම එක කාශාස ගත්තයක නිරුද්ධ වෙලා නේද ඊගාව ටික ඒක දසම දෙක නෙමේ ආයි දසම එක නේද <laughs> හේතුවල හේතුවල සිත් පිට් එකතු වෙලා ගොඩාක් හැදිච්චකට අපි එක ක්‍රියාවක් කියලා කියන එක බොරුවන්නේ සංසපූර්ණ එහෙම කිව්ව දැන තමයි අන්න අතීතය ගැට ගැහෙන තැන අන්න වලන්න මෙතන දසම එක හට ගන්න කොටම දසමක නිරුද්ධ වෙලා ඉවරයි හැම්බලීම දසම දෙකක් කතා කරන්න පුළුවන්ද පැහැදිලි එකන්නේ එක දෙක තුන හතර කියල දැම්මොත් බින්දුව ඔන්න එක කියන තැනට එනකොටම එක නිරුද්ධයි එතකොට ආයිත් එකද තියෙන්නේ දෙකද තියෙන්නේ ආයි ඒක තමයි තේරෙන දෙකට ගිහිල්ල නෑ කවදක්කත් අපි ඉගැන ඒකට ගිල්ල නෑ බොරුට එකයිති එතනම එතනම එතනම එතනම එතන මේටික එක තනසාදී කියලා කියන බලන්න නිරෝධයක නිරෝ ඔබට තීරණ දෙතන මහ ගැඹුරු තැන මාර බොරු ගොඩක් මේ හදාගෙන ඉන්න නේද නිශාන්ත මහත්තය ආන්න බලන්න එතකොට බලන්න එහෙනම් ඔබ දැන් දකින්න ඕන තැන මෙන්න මෙහෙමයි එතකොට දැන් ඔබතුමා අරන් පටන් ගත්ත තැන මම නැවැත්තුවේ ඔතන ඉඳලා ගිහිල්ලා වැඩක් නැහැ එහෙම එහෙම එහෙම හරිම ඔබතුමාට තේරුණාද මේක දැන් මේ මේ චුට්ට තේරුණා නම් බුදු පියාණන් වහන්සේ ඔන්න ඕක තමයි පෙන්වන්නේ මොකේද මේ කච්චායනගුත්ත සූත්‍රේ කච්චායනගුත්ත සූත්‍රේ පෙන්වන්නේ ඔන්න ඕක අන්ත දෙක ඇත නැත කියන කරම් පෙන්නනවා ඇත කියලා අහු අහුවෙන එකක් දෘෂ්ටියක් නැත කියලා අහුවෙන එකක් දෘෂ්ටියක්. මම ඔබට පෙන්නේ කච්චායනගත සූත්‍රය. ඔබතුමා කියවන්න මේක. හරිද? ඕකේ පෙන්නනවා ওই දෙකම දෘෂ්ටි දෙකක්. ওই දෘෂ්ටි දෙකට අහුවෙන්නේ මේ මේ මේ පෘථග්ජනිය අහුවෙනවා. එහෙනම් ඕක කොහොමද මේ ප්‍රඥාවන්තේ දකින්නේ? බලන්න හට ගැනීමක් තියෙනවා නම් නෑ කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. නෑ කියලා. අන්න බලන්න. නිරෝධයක් වෙනවා නම් තියනවා කියන්න පුළුවන්ද බෑනි ඔබතුමා දැන් දැක්කනේ දේ සිද්ධිය මෝතන ඔන්නෝක දැමයි කෙනෙක් ඕක දැක්කොත් කෙනෙක් බුදුපියාණන් වහන්සේ ඒකේ පෙන්වනවා එයා සම්මා දිට්ඨියට එනවා කියලා. එන්න ඒත් ප්‍රමාණයකින් දැනගන්නවා නම් කෙනෙක් අවබෝධ වෙනවා නම් එයා ඉන්නේ සම්මා දිට්ඨිය කියනවා. ඔය ප්‍රමාණය. ඒ අවබෝධය කියන්නේ දැන ගැනීම නෙමෙයි. අවබෝධය කියන්නේ ප්‍රත්‍යක්ෂ කියන තැන නේද? ඔබතුමාට දැන් මම මේ වෙලාවේ දුන්නේ දැන ගැනීමක් නෙමෙයි. කෙලිම ප්‍රත්‍යක්ෂ ඥානයක් ඔබතුමාට මම මේ වෙලාවේ කෙරෙන්නේ. ඔබතුමාට මේක දකින්න දුන්නා. ඔබතුමාගේ තුලින්. දැක්කද ඔබතුමාට? ඒකේ වෙනසක් තියෙනවා. කිව්ව නෙමෙයි කෙරෙව්ව ඔබතුමාට ඒක මම දැන්. ඔව් පැහැදිලි. එහෙමයි. ඒ එහෙනම් දැන් ඔබතුමා මේ එකකටවත් උත්තර දෙන්නේ මං මං කියන එකකටද? ආ ඔත් කියන්නේ මේක මැරිලා ගිහලා ඔබතුමා ඔබතුමා හදාගෙන ඔය වෙලාවේ උත්තර දෙන්නේ. තේරුණාද කියන දේ? <laughs> මෙතරිම හදාගෙන මෙතරිම උත්තර දෙන මෙතරිම ඒ ගණදනුවක් කරයනවා ඇදැයි ඒකත් ඇහිච්චකටනම උත්තර දෙන්නේ <laughs> අන්න එකයි වැඩි වාර කතාව මේකනේද ඒකට ඒකට තමයි නේද මේ ශන්ද මහත්තේ භාගතුන් වහස දේශන කර ශීරම පුදජන මේ සුම්මත්තකෝ කිවේ අන්න හරි ඒක තමයි මෙහෙම අපි කියන්න ගිහා මිනිස්සු හිතන අපිට පිස්සු කියලා අපිට ඉතින් පිස්සු තමයි බලන්න ගියා අපිට පිස්සු තමයි බලන් ගියාම <laughs> මොකද පිස්සු දන්නේ නැහනේ පිස්සු කියලා උන්ට නේද උන් හිතන් ඉන්නේ දොස්තරට පිස්සු කියලා නේද පිස්සු හිතන් ඉන්නේ දොස්තරට පිස්සු කියලා අන්න ඒක තමයි ඇත්තම කතාව ඈ ඒක තමයි ඇත්තම කතාව එතකොට බලන්න එහෙනම් එහෙනම් ඔබතුමාට දැන් බලන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි එහෙනම් බලන්න බලන්න දැන් ඔබතුමාට බාහිර ගැටි ඔහොම වැටුණා නේද ඩක්කාලා දැන් ආයේ කතාවක් නැහැ නේද අභ්‍යන්තරයත් බලන්න මේ මොහොතට හට ගන්නව නම් ඒකත් වැටුණා නේද දැන්. ඔබතුමා කරන කතන්දරයන්නේ හේතුඵලව ගොඩ නැගෙන කතාවක් නේද දැන් මෙතන තියෙන්නේ. දිගින් දිගට. ඔව් කරන එකක් නෙමෙයි හේතුඵලව ගොඩ නැගෙන එකක්. ආන්න ඒකත් එතන එතන එතන එතන නිරුද්ධ වෙනවනේ. ආන්න බලන්න. ඒ කියන්නේ පච්චුප්පන්න මොහතක නොහට ගන්නම ස්වභාවයක තමයි නොදන්නාකම නිසා හට ගන්න දෙයක් සංකතයක් එක්ක යන්නේ. නමුත් ඕක නතර කරන්න බෑ. ඔන්න ඕක ඉස්සෙල්ලා අවබෝධ වෙන්න ඕනේ. එතකොට බලන්න මෙච්චර කාලයක් මේක දැනගන්නකම් මේ පණිවිඩේ ඔන්න බලන්න දැන් ඕක සකස් වෙන්නේ කොහොමද කියලා. දැන් ඇහැ කන නාසය දිව කය මේ පහ උපයෝගී ඔය ඔය පහත් ඇවිල්ලා තියෙන ඔය පහ ගැන දන්නෙත් අපි ඔය ඔය විදිහට නේද? හිතින්ම නේද? අන්න හිතින් හිතින් හැම දෙයක්ම හිතින් තමයි දැනගන්නේ. හිතින් තමයි දැනගන්නේ. එතකොට බලන්න එහෙනම් ඇහෙන් කරන කෘත්‍ය කනට කරන්නත් බෑ. කනෙන් කරන කෘත්‍ය දිවට කරන්නත් බෑ. දිවෙන් කරන කෘත්‍ය නහයට බෑ. නහයෙන් කරන කෘත්‍ය කයෙන් කරන්න බෑ. මේ පහෙන් එකකටවත් කර එක එක එකක් කරන කෘත්‍ය තව කිසිම එකකට කරන්න බෑ. ඒතකොට ওই පහෙන් ඔය පහෙන් කරන එකක්වත් මනස කරන්නත් බෑ. හරිද? එතකොට බලන්න නමුත් එතකොට බලන්න එතකොට මනෙන් කරන කිසි දෙයක් මේ පස් දෙනා දන්නෙත් නැහැ. පස් දෙනා දන්නෙත් නෑ එතකොට බලන්න නම් මේ මන හදාගන්න එක ගැන ඇහැ කන නාසි දිව කය කියන පස් දෙනා දන්නවද නෑ නෑ ওই පස් දෙනා දන්නේ නෑ මේ මනස තුලින් මේ මතුවෙච්ච විඥානේ මොනවද කියලා ආන්න හරි එතකොට බලන්න එහෙනම් ඇහැ හිතන දේ ගැන මන මේ මේ මන හිතන දේ ගැන මනට ගොඩනැගෙන දේ ගැන ඇහැ දන්නෙත් නැත්නම් කන නහය දිව කය දන්නෙත් ආයතන දන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් මේ පහ ඇවිල්ලා හිස් ගෙවල් පහක්නේ. හිස් ගෙවල් පහක්. එහෙනම් සංසාරෙම ওই විදිහට නේද ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ හැමදාම. එහෙනම් බලන්න පේනවා කියන තැන තියෙන හිතෙන බවක්, ඇහෙනවා කියන තැන තියෙන හිතෙන බවක්, දැනෙනවා කියන තැන තියෙන හිතෙන බවක්, දැනගන්නවා කියන තැන තියෙන හිතෙන බවක් නේද? සියලුම දේ තුළ තියෙන්නේ හිතන බවක් මනස තුළ හැදෙන ඉබෙන ක්‍රියාවලියක් ආන්න හරි එතකොට බලන්න එහෙනම් අපිට බලන්න අර පහ පොඩ්ඩකට අයින් කළා අපිට බලන්න පුළුවන් එහෙනම් මනස තුළ මේක කොහොමද ගොඩ නැගින්නේ එහෙනම් මොකද්ද මේක ඕක නේද ඔතනින්මයි ලෝකේ හු වෙලා තින්නේ එහෙනම් ඕකම නේද මම කියලා අල්ලන් තින්නේ මේකම තමයි මම කියලා අල්ලගෙන තින්නේ එහෙනම් පේන මම ඇහෙන මම දැනෙන මම මේ දැනගන්න මම ඔය ඉන්නේ එතන නේද දැන් හරියට හරි ඔය මනස තුර තමයි විශීලුම ඒකන හැම දෙයක්ම මම විතාගනටක දවල් තියන්න එන හැම මොහොතකම හටගන්නේ ඇහැක් කනක් නහයත් දිවක් අයක් මේ පහෙන් මොකක් ඉපදුනත් හටගන්නමකක්ද හිතක් හටගන්න හිතක් මන තුළ එන බන ඇහැ කියන තැන තියනෙත් හිතක් කන කියන තැන තියන්නේ හිතක් දිව කියන තැන තියෙන හිත නහය කියන තැන තියෙන හිත අනවන මේ හැම තැනම සිතක් තමයි හටගෙන තියෙන්නේ එහෙනම් බලන්න හිතක් හටගන්න හැටි දැනගන්න හිතක් හටගන්නේ කොහොමද ස්කන්ධ පහක් හටගෙන? ආන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හට ගැනීමක් තමයි මේ හිත හට ගන්නවා කියන්නේ. එහෙනම් මේ හිත හට ගන්න ස්කන්ධ ටිකක් හටගන්නේ කොහොමද සලායතන ක්‍රියාත්මක වෙන නිසා. ඔය ස්වභාවයට කියනවා සලායතන කියලා. එහෙනම් අපි අන්න අපිට පේනවා බුදු පියාණන් වහන්සේ මේ උන්වහන්සේ පෙර නොඇසූ ධර්මයක් දේශනා කරා කිව්වහම අන්න අපිට පේනවා මොකද්ද මේ පෙර නොඇසූ ධර්මය කියලා. අන්න බලන්න. අයි කියන්නේ අපි කවදාක් අපි හිතන් ඉන්නේ ඇහැට පේනවා කනට ඇහෙනවා දිවට දැනෙනවා මෙහිමයි කියලා යන ලෝකෙ උන්නාන්දේ කියන ඔහොම නෙමෙයි ඕක වෙන්නේ. උගුල්ලෝ යන විදිය වැරදි. ඔහොම නෙමෙයි වෙන්නේ. වැරදි කියලා. වහන්සේ අපිට පෙන්වනවා පෙර නොඇසූ දහම. පුබ්බේ අනුනුස්සේතු ධම්මේසු. අන්න කවදාවත් දැකපු නොගැටුණු දෙයක් නේද අලුත් දෙයක් කවදාකත් දැනගෙන හිටපු නැති දෙයක් පෙන නාසේ පෙනෙන ඕක හේතු කලව ක්‍රියා කටගන්න එකක් කියලා ඔබ ඉන්නෙම සලායතන කීම ස්වභාවයක් කියනවා ඔය මනස තුල ඕක ගොඩ නැගින්නේ මෙන්න මේ විදිහට ස්කන්ධ හටගෙන කියනවා ඔය ස්කන්ධ හටගන්න එකට කියනවා කියනවා පංච උපාදානස්කන්ධ කියලා පංචස්කන්ධ කියලා ආන්න පැහැදිලි එතකොට උන්වහන්සේ පෙන්වනවා ඔය හට ගැනීමම මම කියලා ගන්න එකම දුකක් කියලා ආන්න බලන්න. ඔය ගන්න දැන ඇයි ගන්න දැනම ඕක කවුරුවත් කරන දෙයක් නෙමෙයි ඉබේ වෙන දෙයක්ුත් නෙමෙයි. ඒක සත්ත්ව පුද්ගල භාවයක් තියෙන දෙයක්ුත් නෙමෙයි. ඔය කියන එක මේ පටිච්ච සමුප්පන්නෝ ගොඩ නැගෙන ක්‍රියාවලියක් ඔය වෙන්නේ. ඕක මම කියලා ගන්න දෘෂ්ටියක් කියලා වෙන්න. අන්න ඒකට කියන සක්කායි දෘෂ්ටියක්. අවිද්‍යාව තුළ හටගන්න දෘෂ්ටි. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද එහෙනම්? මේ මොහතක මොහතක් පාසා හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පහ මම කියලා ගන්න. මම කියලා වැරදිවට ගන්න එක. ගන්නවා. ඒක රැවටීමක්. එතකොට රැවටීමක් සැපද දුකද? පැහැදිලිම දුකක් නේ. දුකක් නේ. එහෙනම් බලන්න පංච උපාදානස්කන්ධයක් කියන එකම දුකක්. අන්න බලන්න අපි ඒක කියලා ගන්නවා නම් අපි රැවටිලා. ඒ රැවටිලා කියන්නේම දුකක්මයි. මම මේ සරලව පෙන්නේ. ඒක හොඳට ඒක හොඳට පැහැදිලි නිශාන්ත මහත්තයා. ආන්න බලන්න. එතකොට බලන්නකෝ දැන් ඔන්න මම දැන් අපි මෙහෙම හිතමු. කෝප්පේ. අන්නාසි. පිහිය. දැන් ඔය ඔක්කොම ඇහෙනවනේ. මනස තුල ගොඩ නැගෙනවා. අපි ওই පිහියෙන් ගොඩ නැගෙනවා. ඒ මොහොතේ හැදෙනවා. අන්න හරි. අපි ওই පිහියෙන් අන්නාති ගෙඩිය කපන්න පුළුවන්ද දැන්? ඒ කපන්න බෑනේ. <laughs> එහෙම කපන්න තියා හිතන්නවත් බෑනේ. එහෙනම් ඔබට පේනවා නේද අසාරම අසාරම අසාරම දෙයක් මේ මනස තුල ගොඩනැගෙන්නේ කියලා. එහම එහම දැන් ඇත්තරම කියලා නිශාන්තමත් අරමං මුලින්ම කියවෙන්ඩත් වුවමනාව තිබුණේ ඔය අදහසත් තමයි නමුත් මගේ ඇතින් කියවුණේ වැරදිවට කොමයි මගේ පැත්තින් ඒ වැරද සිද්ධ වුණා ඔතුමයික නිවැරදි කරා තවතුරටත් මේ හරිම වටිනායක ඒනම් ඒනම් බලන්න එන හැම මොහොතකම ඇහැක් කනක් නහයත් දෙවක් කයක් මේ මොකක් හටගත්තත් මොකක් ඉපදුනත් ඉපදිලා තියෙන හිතක් හිතක් හිතක් හිතක් හටගත්තා කියලා කියන්නේ කොහොමද එහෙනම් බලන්න ඒ හිතේ ස්වභාවයම දුකක්මයි ඇයි දුකක් කියන්නේ හටගෙන තියෙන පංච උපාදානස්කන්ධය ඒක මමයි කියලා ගත්ත තැනම අමු වෙලා තියෙන්නේ එතකොට බලන්න එතකොට බලන්න එහෙනම් බලන්න එහෙනම් දැන් ඔන්න ඕක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ ඔන්න ඔතන ඔතනට කියන සලායතන කියලා ඔබ ඉන්නේ සලායතන කියන තැනමයි කියන ඉතිරිච්ච මොකද එතකොට ඔබතුමා බලන්න දැන් එහෙනම් සලායතන හටගන්න හේතුව තමයි නාම රූප සකස් වෙන්නේ. නාම රූප සකස් වෙන්න හේතුව තමයි විඥාන සකස් වෙන එක. විඥාන සකස් වෙන්න හේතුව තමයි සංඛාර සකස් වෙන එක. සංඛාර සකස් වෙන්න හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන මෙන්න මේ පටිච්ච සමුප්පන්නෝ ගොඩනැගෙන එකක් තමයි මේ විඥාන ධාතුව තුල සිද්ධ වෙන්නේ. මේ මනස තුල සිද්ධ වෙන්නේ. ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි එහෙනම් නේ ඔබට පේනවා නේද එහෙම එහෙම එහෙමයි කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි එහෙනම් බලන්න ඒ හට ගැනීමක අපි අනවබෝධයෙන් පරිහරණය කරනකොට වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව කියලා මේ වෙලාවේ දුකක් සමුදය වෙනවා මේ වෙලාවේ කෙලෙස් සමුදය වෙනවා මේ වෙලාවේ කර්ම සමුදය වෙනවා දෙආකාරයකට කර්ම සමුදය වෙනවා සහජාත පුනර්භවය එහෙම වුණොත් ජාතියකට යනවාමයි. ජාතියකට යනවාමයි. ඒ ජාතියකට ගියොත් හම්බ වෙන තෑග්ග තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන 11 ආකාරයක දින්දලා. දුක් ගොඩක් තමයි. එහෙමයි. දැන් මේ අපි ගත කරන ජීවිතය. අන්න හරි. එහෙනම් බලන්න මේ කෝප්පයක් අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියලා මොහොතක් පාසා ඉපදෙන දේවල් වල ස්වභාවය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන කිසි ආකාරයක ගිනි ගොඩක්. එහෙනම් බලන්න ඒක දුකක්මයි. එහෙනම් බලන්න එහෙනම් දැන් ඔබ මේක ඥාණයෙන් දකිනවා. එහෙනම් මේ මනස තුල ගොඩනැගෙන එක මෙච්චර කාලයක් හිතන් හිටියා මටයි පේන්නේ මටයි ඇහෙන්නේ මටයි දැනෙන්නේ මටයි මමයි දැනගත්තේ කියන එතනම වැරදි කියලා පේනවා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මේ අනුන්ගේ කවුන්ට් එකක් මම දන්නේ නැතුව රැවටිලා පරිහරණය කරගෙන යනවා. එහෙමයි. ඔබ ඕක දකිනකොට මේක පටිච්චසමුප්පන්නව මනස තුල ගොඩ නැගෙන එක හේතුඵලව ගොඩ නැගෙන එකක් මේ සිද්ධිය කියලා දකිනකොට ඔබ ඒක තුල නැහැ ආහන්න බලන්න ඔබ ඒක දකිනවා කියන්නේ ඔබේ ස්කන්ධ තුල පහතුල පිහිටලා නැහැ ඔබ ඉන්නේ ප්‍රඥාව තුල ඔබ ඉන්නේ අවබෝධය තුල එහෙමයි ආහන්න බලන්න ඔබ ඉන්නේ නිරෝධය තුල එතකොට අන්න දැක්කද කරන්න තියෙන වැඩේ දැන් එහෙනම් ඔබ දකින්නේ මොකද්ද? උපදින්නේ පංච උපාදානස්කන්ධයක්. ආන්න බලන්න. ඒක මේ හේතු නිසා හටගෙන අන්න බලන්න නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් තමයි තියෙන්නේ. හැබැයි නිකම්ම නිරුද්ධ වෙන්නේ නැහැ. අනාවබෝධයක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කර්ම රැස් වෙනවා. එක පාරක් ඇහැ ඇරුණා කියන්නේ කර්මයක් රැස් වෙලා තමයි ඇහැ වැහෙන්නේ. තේරුණාද? එහෙමයි. එහෙමයි. එහෙමයි. මේක නොදන්න තාක්කල්. එහෙනම් නිකම්ම නිරුද්ධ වෙලා යන්නේ හරිද? එහෙනම් ඔබ මේ වෙලාවේ අවබෝධයෙන් ඉන්නවා නම් විතරයි ඒක නිරුද්ධ වෙන්නේ. මේ මොහොතට. ආන්න අවබෝධයෙන් ඉන්නත් ඕනේ අර අවබෝධය තුළ අවබෝධයකින් වගේ ලොකු ගැඹුරු අවබෝධකින් ඉන්න ඕනේ නේද විනිශාන්ත මහත්තයා. ඒ කියන්නේ මේ වෙනදී දැන් ඔබට තේරෙනවා නේද ඔබ කරන එකක් නෙමෙයි ඔබ නෙමෙයි කියලා. ඒක. ඔව් ඔව්. ඔව්. එහෙනම් මම නෙමෙයි දැන් මේක දැන් දැන් අපි දන්නවනේ මේක මේ ධර්මතාවයක් මේක වෙන ධර්මතාවයක් කියලා. ඒ ධර්මතාවය හොඳට අවබෝධයෙන් හිටියනම් හරි නේද? එතකොට ඒක ක්‍රියාසිතක් හැටියට ඔබට පරිහරණය වෙනකොට ඔබ ඉන්නේ අවබෝධය තුළ. ඔබ ඉන්නේ උදේවය ඥානය තුළ. ඔන්න ඕකයි උදේවා ඥානය කිව්වේ. ඔබට දැන් ඔබ ඉන්නේ උදේවා ඥානය තුලේ මොහොතේ. ආන්න දැක ඔබේ උදේවා ඥානය තුල ඉන්නකොට ඔබ ඉන්නේ නිරෝධය තුල. ඔබ ඒක තුල නෑ. ඒ වෙන සිද්ධිය තුල ඔබ නෑ. ආ ඔබ ඒක අවබෝධයෙන් පරිහරණය කරනවා. ඒක මම නෙමෙයි දැන්. හේතුඵලව හට ගන්නවා කියනකොටම ඔබේ ඒ තුල නැති වෙනකොට අන්න බලන්න ඒක නිරෝධ වෙලා ගිහින්. ඒ ධර්මයේ හරියටම හරි. එහෙම එහෙම හේතු කොළම එහෙම එහෙම. දැන් තේරෙනවද මේ සිද්ධිය එහෙනම්? ඔන්න ඔතනයි විවය ඥානෙ තියෙන හරියටම. ඒ කියන්නේ ඔතනයි සත්පුරුෂයන්ග වැඩින්නේ ඔතනයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩින්නේ. ඔබ මේ මොහොතට ඔය අවබෝධය ඉන්නකොට ඔය ප්‍රමාණයට ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගේ මේ මොහොතේ වැඩෙනවා. ඔබ ඒ ප්‍රමාණයට දිනෝදී ස්පර්ශ කරනවා. ඔහොම ගිහින් තමයි ෂනේ ෂනේ ෂනේ ෂනේ එහෙමයි. ඔහොම ගිහින් ෂනේ ෂනේ වැඩිලා වැඩිලා අන්න හරි. ඔය විදිහට තමයි මේ ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගයේ පූර්ණ වෙන්නේ ඔන්න ඔය විදිහට. තේරුණාද? එහෙමයි එහෙමයි. එහෙමයි. එහෙනම් බලන්න මේක අපි ගන්න විදිහම ගොඩක් වැරදි. මුගක් දෙනේ. එතකොට බලන්න අන්ති ඉඳගෙන තමයි ඒ කියන්නේ ගහේ අත්ත කපන්න ඕනේ අත්ත කැපෙන පැත්තේ ඉඳලා. අත්ත කඩන් වෙටන පැත්ති ඉඳලා එතකොට බන්න කපන පොරවයි අත්තයි ඔබයි ඔක්කොමටික වැටෙනවා කඩාගෙන දැන් හෝන මේ කපන්නේ කට්ටිය ගහ බදාගෙන පොරවත් අතේ දයාගෙන අත්ත කපල අත්ත බිමදානවා ඒගැන බාහිරේ එලියට දානවා කඩලා අධ්‍යන්තරයේ අල්ලගෙනම ඉන්න ට තේරණාද දැන් සිද්ධිය අන්න ඇමතිස්සම ගහ බදාගෙන ඉන්නේ ගහ බදාගෙන අත්ත කපනවා පොරවත් අතේ ගහත් ගහත් බදාගෙන අත්ත කපාගෙන වැටෙනවා වැඩක් නැහැ සංසාරෙම තමයි. සංසාරෙම තමයි. ඕක නෙමෙයි වෙන්න ඕනේ. අත්ත කපන්න ඕනේ කැපෙන පැත්තේ ඉඳගෙන. එතකොට බලන්න පොරවල් අත්තයි ඔබයි ඔක්කොම ටිකක් අත්තත් එක්කම බිම. ආ ආයි ගහ කවදාකවත් හම්බු වෙන්නේ නැහැ එතකොට. ආ ගහින් වෙන් වෙලාම යනවා. දැක්කද වැඩි. ආ එහෙමයි එහෙමයි. මේ විදිහට කපන්න ඕනේ. අත්ත උඩ ඉඳගෙන අත්ත කපන්න ඕනේ. ඒ කපන්න ඕනේ කඩන් වැට ඒ කියන්නේ කැපිලා වැටෙන පැත්තේ තමයි ඔබ ඉඳ ගන්න ඕනේ. ගොඩක් දෙනෙක් කොතන නෙමෙයිනේ ගහ බදාගෙන ඉන්නේ පොරව අතාරින්නෙත් නෑ ගහ අතාරින්නෙත් නෑ හැබැයි අත්ත කපලා දානවා අතු ඔක්කොම ටික කපනවා ගහේ <laughs> අතු ටික විතරක් කපලා දානවා ඔක්කොම ගහේ ඔක තමයි කියන්නේ එක්ක සාස දෘෂ්ටියට එක්ක උච්චේ දෘෂ්ටියට වැටෙනවා ඔය දෘෂ්ටි දෙකෙන් එකකට වැටෙනවා අන්තවලට වැටෙනවා ආන්න බලන්න ඒ කියන්නේ ඇත කියන අන්තයට වැටෙනවා එහෙම නැත්නම් නැත කියන අන්තයට වැටෙනවා. එකම ස්වභාවයෙන් තියෙන අන්තයකට වැටෙනවා. විවිධ ස්වභාවයෙන් තියෙන අන්තයකට කියලා ওই විදිහට අන්ත වලට වැටෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ උතන නෙමෙයි. ආන්න දැක්කද? ඔබට දැන් තේරෙනවා නේද මම නෙමෙයි පෙන්වන්නේ. ඔබ ගිහිල්ලා බලන්න කච්චායනගත සූත්‍රයේට. ඔබ ගිහිල්ලා බලන්න චත්තාරික මම මොකක්ද ඒකට කියන්නේ මහා චත්තාරිසික සූත්‍රයට කියලා බලන්න. ඒකේ පෙන්වනවා සෝවාන් ඉඳලා කොහොමද මේ ආර්ය මාර්ගයේම යන හැටි. වැඩෙන හැටි. ඈ ඒකේ අන් හරි කියන්නේ ඒකේ කොහොමද මිත්‍යා දෘෂ්ටි වල වැටෙන්නේ? කොහොමද ලෞකික සම්මාදිට්ඨියකට එන්නේ? ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ? අන්න එතනද ලෝකෝත්තර මඟ වැඩෙන හැටි. එතකොට බලන්න එහෙනම් ඔය විදිහට හරි සියුම්ම මේක දකින්න ඕනේ. ඔබට තේරෙනවා නේද දැන් කතාව? ඉතින් හොඳම උපමාව තමයි කන්නාඩියේ උපමාව. කන්නාඩියකට ඔබ යන්නේ තියෙන රූපයක් බලන්න නෙවෙයිනේ. නෑ. ආන්න බලන්න. එහෙනම් ඔබේ ඔබගේ පිළිබිබුවක් වැටෙන්නේ බලන කන්නාඩියට ඔබේ රූපේ පැටෙනවා නෙමෙයි පිළිබිම් ඔබ එබෙන එබෙන මොහොතක් පාසාම පිළිබිඹුවක් වෙනවානේ. පිළිබිඹුවක් වෙන්නේ. ඒ මොහොත තුළ තමයි ඒ මොහොත එහෙනම් අතීතයෙන් අතීතයේ තිබිච්චලා එනවත් නෙමෙයි අනාගතයට යනවත් නෙමෙයිනේ. අහන්න දැක්කද? පැහැදිලිම නෑ. ඒ මොහොත තුළ තමයි සිද්ධ වෙන්නේ. ආන්න හරි. හැබැයි වෙන එකක් බලන්න ඔබද? ඒ ඉන්නේ ඔබද කණ්ණාඩියේ. ඈ ඒ පිළිබිඹුවක් නේද වෙන්නේ. බලන්න මේ කණ්ණාඩියේ පිළිබිඹුව හරියට මේ මනසේ වැටෙන චිත්ත රූප වගේ නේද? එහෙමයි. ආන්න ඒ වගේ මොහොතට හේතු නිසා හටගන්න පිළිබිඹුවක්. බලන්න ඒක අනිත් මේ අසාරම දෙයක් තමයි එතන තියෙන්නේ අපි මේ අල්ලන් යන ලෝකය කියලා ගත්තාම. එතකොට බලන්න ඔතනින් එහාට අපි ගිහිල්ලාම නැහැ. කවදාකවත්. එහෙනම් බලන්න දැන් මම ඉස්සල්ලාම ඔබට කිව්වනේ ඇහෙන් කරන එක වෙන අනිත් හයින් එකකටවත් පහින් එකකටවත් කරන්න බෑ කියලා. කණෙන් කරන එක අනිත් එක කරන්න බැරි නම් එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබට ලෝකය හම්බ වෙන්නේ හිතින්න. හිතින් කවදාවත් රූප දැකලා තියෙනවද? ශබ්ද අහලා තියෙනවද? හොඳට බලන්න. රස දැනිලා තියෙනවද ආ ඔබට දැන් තේරෙනවද මට මුලාවක් කියලා එන. එහෙනම් අර පහින්නේ බාහිරේ අහුවෙන්නේ. එතකොට හිතින් අර ඒ පහින් තමයි බාහිරේ. එතකොට බලන්න අර පහට හිතන දේ අහුවෙන්නේ නැත්තම් ඔබට කවදාවත් බාහිරයක් හම්බ වෙලා තියෙනවා. බාහිරයක් කවදාවත් හම්බෙන්නේ නැහැ. ඔබට එහෙම දෙයක් ගැන එහෙම එකක් මොකද්ද කියලා තමයි අහන්න වෙන්නේ. ඒ මොකද්ද කියලා. ඔව්. <laughs> නේද? ඒ මොකක්ද මොකක්ද කියලා ඔබට තේරුණාද දැන් එහෙනම් ඒ කියන්නේ ඒ ගැන ඔබ අද මේ හිතන්නකෝ දැන් ඔබේ හිත අභ්‍යන්තරයි කය බාහිරයි හොඳට ගන්න දැන් බලන්න අපි බලමු ගතයි සිතයි කවදාකවත් එකතු වෙලා තියෙනවද කියලා එතකොට ඔබට මේ කතන්දරේ ලෙහෙනවනේ හරිද හරි දැන් එහෙනම් ඔබ ඔය මස්ස මාංශ චක්කුවෙන් මාංශ චක්කුවෙන් ඔබේ කය දිහා බලන්නකො. මාංශ චක්කුවෙන් කයක් පනවන්න පුළුවන්ද? ඇහැ දන්නවද මා මස් ඇහැ දන්නවද කය කිය කයක් කියලා? නෑ. ඔබට පුළුවන්ද පනවන්න? පනවන්න බෑ. ඇහැ හරියට කණ්ණාඩියක් වගේ CCTV කැමරාවක් වගේ. එයා මේ කිසි දෙයක් අන්න හරි. ඒක බලන්න ඔබ කතා කරන සද්දේ ඔබේ කනට කවදාකවත් ඇහිලා තියෙනවද එතකොට? අර ඉස්සලා අපි කතා කර විදියට නෑ. ආ එහෙනම් බලන්න ඔබ එහෙනම් ඔබ ඔබ බලන්න ඇහෙන් ඔබේ කයක් පනවන්න බෑ. එහෙනම් ඔබ කතා කරන එකෙන් සද්දෙන් ඔබේ කයක් පනවන්න පුළුවන්ද? දැන් මමයි කියලා. මේ මමයි කියලා. බෑ. බෑ. එතකොට බලන්න ඔබේ දිවෙන් පුළුවන් ඔබේ රසයක් ඇඟේ තියෙන රසයක් අරගෙන දැනලා මේ මේ මගේ කයේ කෑල්ල රස කියලා කියන්නේ. කියන්න බෑ. ඔබේ ගඳ සුවඳ බලලා කයේ තියෙන නහෙන් කියන්න පුළුවන්ද මේ ගඳ සුවඳ මගේ කියලා? එහෙමයි කියන්න බෑ ෑනේ දන්න බාන්න එතුර බාන අතින් කකුල ඇල්ලුවොත් අත දන්නවත කකුල ඇල්ලුව කියලා අපි නිදිට ගන්නකො නෑන අත දන්න නෑන හැදිලීම එන කකුල අපේදම කකුලෙන් කකුල පෑගුව කියලා දැම් බලන්නකො ඔය දෙකට දෙක දන්නවද ඒ දෙකම දන්න නෑන එතකට බන්න එන කයෙන් කය පනවන්න බෑනීද කයින් කය පනවන්න ඔක්කොම හිතින් හදාගත දේවල් එතකට බන්න ඔය පහෙන්න කයක් කම්බින්නවන බාහිරී තිීරවන ඔය පහටනි බාහිර ස්පර්ශ එන ඔබට ඔබ කවදක්කත් හම්බවෙලා තියෙනවා දොතර හෙමයි හොඳට ආගන්න හැබැයි ඔබ දැනගෙන තියෙනවා මෙහෙම දෙයක් පේන්නේ හැට ඇහෙන්නේ කනට දැනෙන්නේ ගඳ සුවඳ දැනෙන්නේ නහයට රස දැනෙන්නේ දිවට ස්පර්ශ දැනෙන්නේ කයට කියලා ඔය කියන දැනගැනීම් ටික තියෙන්නේ කොහෙද හිතේ ආ එතකොට හිතින් හදාගත්ත ඇහැ අන්නවලන්න. හිතින් හදාගත්ත කන, හිතින් හදාගත්ත නහය, හිතින් හදාගත්ත දිව, හිතින් හදාගත්ත කය නේද පරිහරණය කරන්නේ ඔබ. ඔව් පැහැදිලියි. එහෙනම් දැන් ඔබට එහෙනම් ඇත්ත කය දකින්න ඉබේ. එහෙනම් හිතට එළියට ගිහිල්ලා බලන්න ඉනවා කය දිහානේ. බලමුද පොඩ්ඩක්. ඒක <laughs> බලන්න බෑනේ. <laughs> එහෙනම් ඔන්න බලන්න. එහෙනම් ඔන්න බලන්න මම දැන් කිව්ව කතන්දරේ. ඔන්න බලන්න ඇහැ කියන තැන කය නහය කියන තැන කය දිව කියන තැන කය ඊට පස්සේ ඇහැ කන නාසය දිව කය ශරීරය කය මේ පහ කියන තැන කය තියෙන්නේ එහෙනම් මේ කයේ කිසිම දෙයක් මනට සම්බන්ධ වෙලා මේ මේ කය මේ මේ පහට ඇවිල්ලා ගිය දේවල් වලට අදාළව කවදාකවත් හිතක් මනසක් හටගෙන තියෙනවා හිතක් හටගෙන තියෙනවා නෑ ඒ හැටගෙන තියන්නේ අවිද්‍යාවච්චා සංකාරා කියලා වෙන එකක්. මේ පහට අදාළ එකක් හදාගෙන නැහැ. එහෙනම් බලන්න මේ පහට අදාළ නැහැ. ඒ කියන්නේ අන්න අන්න හොඳට බලන්න. දැන් බලන්න ඔබට තව පැත්තකින් බැලුවොත් එහෙම දැන් ඔය මනසින් ඔය මනසින් පුළුවන්ද බාහිර කය ගැන දකින්න ඔබට මේ වෙලාවේ පුළුවන්. බාහිර කයක් ගැන බලන්න බෑ. එහෙනම් ඒ කියන්නේ ඒ පිළිබඳව හිතක් පහළ වෙන්නේ නැහැ. මේ වෙලාවේ හිත පහළ වෙන්නේ නැහැ හිතක් පහළ වෙන්නේ නැහැ කියන්නේ අන්න බලන්න හිතක් පහළ වෙන්නේ නැහැ කියන්නේ මනසට බාහිර කයක් හම්බ වෙන්නේ නැහැ කියන කතන්දරේනේ ඔව් පැහැදිලි ඒ කියන්නේ හිතක් ඒ ඒක ඒ කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ කියන්නේ ගතසිත සකස් වෙලාම නැහැ නේද කවදාවත් ගතසිත සකස් වුණා නම් පේනවා පේන්නේ ගතසිත සකස් වුණේ නැති නිසා පේන්නේ නැහැ. ඒ කියන්නේ ගතසිත සකස් වුණා නම් පේන එකට අදාළ එකක් තමයි හිත හදාගන්නේ. ඇහෙනකට අදාළ එකක් හිත හදාගන්නේ නේද දැන් ඔබට තේරනාද කව එන මොකක්ද මේ කතන අවිද්‍යාව අන්න දැන් ඔබට මේ කයිවල් දෙක වෙන් කරගන්න පුළුවන් නේද එහෙමයි මේ සංසිද්ධි දෙක දැන් වෙන් කරගන්න පුළුවන් නේද අටලොස් ධාතුවෙන් මිදෙන්න පුළුවන් අන්න දැක්කද එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ ආන්න මේක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා තියෙන්නේ එහෙමයි එහෙනම් බලන්න ඔබට ඔබ හමු නොවන තැන ඔබට කාවද හම්බ වෙන්නේ කිසිවක් හමු නොවේ දැන් බලන්න එහෙමනම් එහෙනම් ඔන්න බලන්න ඇහැ කන නාසය දිව කය කෙස් ලොම් නියතත් මේ ඔක්කොම තියෙන මනස තුල ගොඩනැගිච්ච සිතුවිලි ටික. එතකොට බලන්න සිතුවිලි වලින් තමයි සියලුම මේවා හදාගෙන තියෙන්නේ ගොඩනගාගෙන තියෙන්නේ. එතකොට බලන්න අපි මෙච්චර කල් හිතන් හිටියා මේ හිත මේ හිත හටගන්නේ කයත් තුල කියලා. මේ මනස තියෙන්නේ කය තුල කියලා. එතකොට දැන් පේනවා මේ කය කියලා තියෙන එකක් තියෙන්නේ මේ හිත තුලමයි, මනස තුලමයි. හිත හිත තුලමයි. ඇහැ තියෙන්නෙත් ඒකමයි. කන, නහය, දිව, කය මේ ඔක්කොම ටික ඒකේ නම් තියෙන්නේ. ඔය දැන් හටගන්න හටගන්නේ කොහේද? දැන් හටගන්න හිත හටගන්නෙත් හිත තුලමයි. ඒ හිත කොහෙද තියෙන්නේ එතකොට? ඔය හිත කොහෙද පිටලා තියෙන්නේ? ඔය කියන මනස කොහෙද දැන් පිටලා තියෙන්නේ? <laughs> ඔය ඔය හිත කොහෙද තියෙන්නේ දැන් පිටලා? ඒ හිත තියෙන්නේ ඒ හිත දැන් දැන් ඔය හිතන හිත කොහෙද පිටන්නේ? හොඳට බලන්න. ඔතන කයකද වෙනත් කයකද කොහෙද කොහෙද තියෙන්නේ දැන් ඕක? දැන් ඔබ මේ කයත් නෙමෙයි වෙන කයකත් නෙමෙයි එතකොටනේ. අන්න හරි. ඔබට දැන් පේනව නේද මේ කතන්දරේ? එහෙන ඔබට පේනනේද අසූචි වලින් හදපු ඉනිමග කිව්වේ මොකක්ද කියන එක දැන් ගොඩ යන්න එහෙමයි දැක්කද අන්න දැක්කත් සියුම්ම සියුම් තැන හොඳට බලන්න ඔන්න ඔතන විතරක් ආයි දැන් බලන්න එහෙන ඔය හිත ගන්න එන ඔතන කියන්නේ කොතනද දැන් එතන කියන්නේ මේ මේ කය කය තුලත් නෙමෙයි ඒ කියන්නේ මේ විශ්වය තුල එහෙම විශ්වය තුල ඒකත් විඥාන දැනුමක් නේද දැන් ඔබතුමාට දැන් කතා මොකක් ගැන දැන් කතා කරන්න තිය ඔබතුමාට මොකක් කියන්න පුළුවන් කතා කරන්න දෙයක් නෑ අන්න බලන්න මාර තැනකට කොටු වෙනවාද එතකොට බලන්න එන ওই හිත දැන් මේ හටගන්නේ කොහෙද ඔතන කායකද වෙනත් කායකද මොකද්ද මේක එතකොට ආන්න දැන් ඔබට පේනවා නේද හේතු නිසා හටගන්න හේතු නිසා හේතු නිසා හටගන්නවා එහෙමයි ආන්න ඔබට පේනවා නේද ඒ කියන්නේ නොහට ගන්නම ස්වභාවයක් තියෙද තියෙන්නේ. ආන්න බලන්න. එහෙමයි එහෙමයි. ඒ කියන්නේ අන්න බලන්න. ඒ කියන්නේ හට ගැනීමම ඒ කියන්නේ උදා වීමම වැයවීමට යෙදෙනවා. ඒ යෙදීම තුල එහෙමයි. පණවන්න බැරි වෙනවා. අන්න ඒක. නොහට ගන්නම ස්වභාවයක්. ඔය ඔකේ ගැඹුරින් වචනින් කියන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. උතනින් එහාට. ඒක ඇතුලෙන් එන්න ඕනේ උත්තරේ ඔබට. මොකද්ද මේ කියන්නේ කියන එක. එතකොට දැන් ඔකට පේනවනේ පුදුම අසරණියුටි ගන්නේ දාපි. මට මාවත් හම්බුලා නැති ලෝකික මම ලෝකයක් අල්ලන් යනවා කියන්නේ පට්ටම මුලාවක් නෙමෙයිද දැන් මේ. මුලාව කියන්නේ මුලාවේ වර්ගඵලයක්. මුලාවේ ගුණිතයක්මයි තියෙන්නේ නේ. මුලාවේ <laughs> මුලාවක් නේ. මුලාවෙන් මුලාවක් පට්ට මුලාවක් නේද? ආ දැන් ඔබට දැක්කද? එහෙනම් බලන්න ඔබට මනසින් පිටට ඔබට ගිහිල්ලක් නැත්නම් ඔබගේ ওই භෞතිකය කියලා අහුවෙන තැනත් මනසම නේද එහෙමයි. එහෙනම් බලන්න ඔබ අහලා එහෙනම් ඔබගේ ස්වභාව දහම කියන්නේ ඔබටම පමණක් උරුම දෙයක් නේද? සුභාදාම එහෙමයි. ඒකෝට බලන්න ඔය ඔය මනස මම කියලා අල්ලන් හිටපු තැන ඕක නේද ටික ටික ටික දැන් අහු අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා යන්නේ. එහමයි ඒ යනකොට සබහ දහම බවටම නේද මනස පත්තින අයිතිකාරය අයිංගල යනකොට ඒමයි එමයිට තේරුණාද වෙච්චදී මමත්තය දියවෙන්න දියවෙන්න ඔබ ඇත්තටම දාමට එකතු අන්න හරි දැන් තේරුණා නේද සිද්ධිය අන්න බලන්න ඒමයි දැංගොබට තේරුණා නේද අන්න සක්කායි දිෂ්ටි සක්කාය සංඥා සක්කාය චිත්ත කියලා සක්කාය දෘෂ්ටිය අන්නයි වැරදි දෘෂ්ටිය අයිංගලා යනවා අන්න බන සම්මා දිට්ටියට එනවා චක්කාය චක්කාය සංඥා කියන මම කියන හැඟීම තියෙනවා ඒකත් දී වෙලා යන අනාගාමී වෙනකොට සක්කාය චිත්ත කියන මම කියන දැනීමක් තියෙනවා ඒක තමයි රාසූචි චුට්ටක් කියලා පෙන්නේ බුදු පියාණන් වහන්සේ ඒකත් දී යනවා එතකොට බලන්න මම කියන සම්පූර්ණ මේ ස්වභාවයේ දියවිලා යනකොටම මනස කියන ස්වභාවය මම කියලා ගන්නම බැරි වෙනවනේ බිඳුවක්වත් අංශු මාත්‍රයක්වත් එහෙම එහෙම එතකොට දැන් බලන්න ඔබට මනසින් තොරව ලෝකයක් නැත්තම් ඔබට ඉර හඳ තාරකා අවුව වැස්ස ඉර මේ ඔක්කොම අහුවෙන්නේ ඔතනින්ම නේද ඔක්කොම. ඔබේ සබහා දහම නිර්මාණය. එහෙමයි. එන බානේ එතකොට මනසේ ස්වභාවයෙන්ම සබහා දහම බවට පත් වෙලා නේද එතකොට. මම අයින් වෙච්ච තැන. එහෙමයි සම්පූර්ණ සබහා දහමට පත් වෙලා. දැක්කද? අන්න බලන්න කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවලියක් නේද එතකොට. එතකොට හුළඟ ගේන්නේ කවුද? වැස්ස වස්සන්නේ කවුද? අව්ව පායවන්නේ කවුද? ඉර උදා වෙන්නේ කොහොමද? අඳ උදා වෙන්නේ කොහොමද? ඉර බස්සවන්නේ කවුද? ගංගා ගලන්නේ කොහොම? අපට දැන් තේරෙනවා නේද? මොකද්ද මේ කිව්වේ කියලා. <laughs> එහෙමයි. අන්න බලන්න. එක්කද? එතකොට බලන්න. මේ ටික ගැඹුරු කතාවක්. ඔබත් එක්ක මේ ටික ගන්න පුළුවන් වුණා. හොඳ දැනක් ඔබ ගත්ත ඉස්සල්ලාම. ඒක ඒක ආවෙක හොඳයි. ඒක ආව නිසා මේ අපිට එහෙනම් ඔබතුමාට දැන් පේනව නේද මොකද්ද දැන් දකින්න තියෙන්නේ කියලා. දකින්න මොකද්ද කරන්නවත් තියෙන්නේ කියලා. එහෙමයි. <laughs> ඈ එහෙනම් දැන් අමුතුවෙන් දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ. ඔන්න ඔය වෙන දේ ගැන තව හොඳට යෝනිසෝ මනසිකාරය කරන්න. ඒ කරන්න කරන්න කරන්න ආසීවිතාවේ භාවිතාවේ බහුලී කතාවේ කියලා දැන් ඔබ කණ්ණාඩි හැම ඇතුළට හැරිලා ඔබ කොහෙන් ඇඟිල්ල දික් කරත් ඔබ ඔබගේ ප්‍රතිබිම්බයම නේද හැදෙන්නේ. එහෙමයි එහෙමයි ඇයි කන්නාඩි හයම ඇතුළට හැරිලා අන්න බලන්න කන්නාඩි හය එහෙමයි ආන්න බලන්න කන්නාඩි හයම ඇතුළට හැරුණාට පස්සේ ඔබට කොහෙන් ඇඟිලි දික් කරත් ඔබටමනේ ඇඟිලි දික් කරන්න මේ පැත්තටම තමයි ඇඟිලි දික් කරන්න වෙන්නේ ආ ඒ කියන්නේ මොකද්ද අරිය පරිශ්‍රණය කරන්න ඕනේ අන්න බලන්න එහෙමයි තමන් තුලින්මයි කරන්න තියෙන්නේ අන්නේ පණිවිඩය තමයි උතන තියෙන්නේ තමන්වම දකින්න තමන් කියන්නේ මොකද්ද මෙන්න මේ මොහොතක් පාසා හටගන්න පංච උපාදානස්කන්ධය පිළිසිඳ දැකගන්න දැනගන්න. ආනේ කියන්නේ නාම රූප සකස් වෙන එක හරියට දැනගන්න. මේ විඥානීය පිළිසිඳ දැනගන්න. ආන්න ඕක දැනගන්නකොට රූපේ පිළිසිඳ දැනගන්න. රූපය රූපය කියන්නේ මොකක්ද කියලා. ආ එහෙමයි එහෙමයි. දැක්කද? රූපේ පිළිසිඳ දැනගත්ත කියන්නේ නාමයේ පිළිසිඳ දැනගත්තා. ඒ දෙක දැනගත්ත කියන්නේ නාම රූප පිළිසිඳ දැනගත්තා. ඒක දැනගත්ත කියලා කියන්නේ විඥානීය පිළිසිඳ දැනගත්තා. පැත්තට. ඒතකොට බලන්න එහෙනම් සිත අවබෝධ කරලා සිතින් මිදෙන්න නේද කිව්වේ? එහෙමයි සිත අවබෝධ කරලා සිතින් මිදෙන්න එහෙමයි. ආන්න බලන්න දැන් ඔබ අවබෝධ කරන්නේ ඒක නේද? සිත කියන්නේ මොකද්ද? දුකනේ. ඇයි උපට ඉස්සලම පෙන්වන්නේ සිත කියන්නේ දුක. ඇයි සිත හට ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. එහෙනම් සිත සමානයි දුක. එහෙනම් ඔබ අවබෝධ කරන්නේ දුක නේද? දුක අවබෝධ කරලා දුකින් මිදෙන්න නේද කිව්වේ අපිට? එහෙමයි. දැන් ඔබ කරන්නේ ඒක නේද? එහෙමයි <laughs> පැදි පැහැදිලි නේද දැන් එහෙම බලන්න අර අතු ඔක්කොම කපලා දාන්න දැක්කද එහෙමයි මම නෙමෙයි ඔය කියන්නේ මේ සෑම දෙයක්ම අවබෝධ කර බුදු පියාණන් වහන්සේ මේ පෙන්වලා තියෙනවාම ඔබට මම මට අවබෝධ වෙච්ච අංශු මාත්‍රයක් ඔබට මම පෙන්වුවේ ආන්න එහෙමයි ඉතින් බලන්න ඕක ඕක දැන් බලන්න එනම් යමක් හම්බ වෙනවා කියන්නේම කෝපේ කියන්නේම දුක්ඛාරි සත්‍යය දුක හටගන්න හේතුව තමයි අන්න බලන්න දුක හටගන්න හේතුව තමයි තණ්හාව. මොකද්ද තණ්හාව කියන්නේ? මෙන්න මේ චන්දරාගය යෙදෙනවා මෙතනට. හරිද? මේ චන්දරාගය යෙදෙන නිසා ඒ කියන්නේ ඔබ මේකට අන්න බලන්න කැමැත්ත ආන්න හරි ඔබ මේකට කැමති වෙනවා කියන ඔබ ඒ කියන්නේ අන්න ඒක මම බවට පත් වෙන්න තැනනේ අන්න බලන්න අන්න බලන්න එතකොට බලන්න ඔබ දකිනවා නම් මේ වේදනාව කියන තැන තියෙන්නේ දුකමයි කියලා ඒ කියන්නේ දුක සැප දුක් උපේක්ෂා කියලා තුනක් තියනවාද එකයිද තියෙන හිතක් කට ගන්නකොට දුකක්ම නම් එතනම නම් ලෝකේ තියෙන්නේ ආයි කතා කරන දෙයක් තියනවාද සැපයි අදුක්කම සුඛයි දුකයි කියලා තුනක් එහෙම එහෙම කෙලින්ම පොදුවේ ගත්තාම දුකම තමයි දුකම නම් තියෙන්නේ ඔබ දුකට කැමති වෙනවද කවදාවත් එහෙමයි දුකට කැමති නැහැ ආන්න බලන්න ඔබ දුකට කැමති නැහැ කියන්නේ මොකද්ද ආස්වාදයේ සැපක් නෙවෙයි ආස්වාදයේ දුකක් හැටියට දැනෙන තැන අවබෝධ වෙන තැන. එහෙම අහන්න බෑ. ඔබ බලන්න වේදනාව දුකක් නම් දුකට කැමති වෙන්නේ නැත්නම් වේදනා පත්‍ය තණ්හා කියලා කවදාකවත් වෙනවද? එහෙමයි. දුක්ඛ දුක්ඛ නිරෝධ ආරි සත්‍ය කියලා කිව්වේ දුක් තණ්හාව දුරු කරන එක නේද? එහෙමයි. තණ්හාව නැති කරන එක. දුරු වෙන හැටි කොහොමද කියලා. දැක්කද? අහන්න බලන්න. අවබෝධය විතරයි කරන්න කිව්වේ බුදු පියාණන් ආසේ. ඊටු ටික සිද්ධ වෙන සිද්ධිය. තේරුණද අවබෝධ කරන්න අවබෝධය වුණට පස ඉතිරිටික ස්වභාවයෙන් සිද්ධ වෙන නිර නිශාන ඇත්තටම දැන්වෙන දේත් ස්වභා මේ වෙන්න දෙයක් තියන්නේ මමත්වය නිසා තමයි සිද්ධිය වෙන්නේ සංසාරය යන්නෙත් ධර්මයෝ ධර්මයෝර පවත්වගෙන මිසක් අනවබෝධය තුළ අවබෝධ වනාහමත් චන්ද ඒකයන්නේ සද්ධහ වීරය සති සමාධි ප්‍රඥාගෙනම ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ බලධර්ම ක්‍රියාකාරී වෙලාකාම මේ සිද්ධිය අනි පැත්තර දැම්මේ යන්න ඔබ කරනවා එම කරනවත් නෙවී එනම් පේනවා නේද ඕක අවබෝධ කරගෙන යන කෙනෙක් දැන් ඉන්නවා දූතන අවබෝධ කරන් යන කෙනෙක් නෑන නේද දැක්කද සිද්ධිය පැහැදිලිය අවබෝධ කරන් යන කෙනෙක් කොහෙත්ම නෑ එ ඔබතුමා දැක්කන ඔතන පනවන්න ඔතන පනවන්න බැරිනම් කොතන්ද කියලා නිවන කියන එකක් පනවන්න පුළුවන්දකට නිවනට යනවා කියල එකක් <laughs> නිවනට යනවා කියල එකක් පනවන්න බෑ යනවා කියලා එ නිවන කියල එකක් පනවන්න පුළුවන්ට එතකොට <laughs> එතන නිවන කියල එකක්කොත් පවරවන්න බෑනට එහනම් බලන්න සියලු පැනවීම් වලින් නිදහසිච්ච තැන තමයි ඒ ස්භාවය අත්තිදි දැන් තේරුණාද අන්න දැක්කද ඒමයි එමයි ඒනම් ඒකත් අතෑරෙන්ඩ ඕනනි හරි නේද ඒක තප්පුනක මේ බුදුම අසන කතන්දරයක් නේද නිශාන්ත තල් ලස්සන්ට පිළිවලට වී අරගලාව තැන හරිම සුන්දරයි මේ ඒකන ඔය ඔය වචනවලින් කිව්වට මා පුතුම අමාරු ගැඹුරු තනක් ඉතින් අපි හරිට අවබෝධ කරන්න යනකොට නමුත් ලේසි වෙන එතන නේද නිශාන්ත මහත්තය ප්‍රඥාවේ බින්දුවක් වැටුණොත් සරු බීජයක් වැටුණොත් ඒ බීජ පැලවෙන එහෙමයි ඒ බීජ පැලවෙන නිසා තමයි බුදුහාම බුදු පියාණන් වහන්සේ කිව්වේ ඔබ කැමති වුණත් දැන් ඔරුවෙන් බහින්න බෑ කියලා. හරියට හරි. අය හරවන්න බෑ කියලා. අය හරවන්න බෑ. කිසි දවසක අය හරවන්න බෑ. දැන් තීරුණාද? ඒ ඔරුව යනවාමයි. එහෙමයි එහෙමයි. ආන්න දැක්කද? ඒකෙන් එක කවදාකවත් අය හරවන්න බෑ කාටවත්. ඒ අවබෝධ අර අවබෝධ අර අර නිවැරදි අවබෝධය තුළ ප්‍රඥාව නැමති බීජය ඔටෝමැටිකලි පැලවෙනවා පැලවෙනවා කියන්නේ අය හරවන්න බෑ කියන එකයි අන්න හරි අන්න ඒක තමයි ඒකේ චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ආලෝකෝ ආලෝකෝ ආරෝග්‍ය රෝග ආරෝග්‍ය රෝගයේ විරුද්ධ වචනේ තමයි ආරෝග්‍ය. ඒ කියන්නේ රෝගය කියන එකෙන් මිදීම තමයි ආරෝග්‍ය. එහෙනම් ලෝකයේ කෙනෙකුගේ මිදීම තමයි ආලෝකය කියන්නේ. අන්න වන ආලෝකෝ උදපාදි කියන්නේ ලෝකයෙන් මිදෙනවා. අන්න දැක්කද 31 ලෝක ධාතුවෙම මිදෙනවා. දැක්කද දැන්? එහෙමයි. දැක්කද? ආන්න බලන්න කොච්චර ගැඹුරු සිද්ධියක්ද අපි කොච්චර සරලව කතා කර හැබැයි ඔබතුමාට මන් දන්නේ මොන පිනක් තිබිලා හරි අරක කියවිච්ච එක හොඳයි. මොන පුණ්‍ය කුසලයකට හරි අර විදියට ඔබට කියවිච්ච නිසා මේ විදියට ඔබට පෙන්න්න පුළුවන් වුණා එහෙමයි එහෙමයි එහෙමයි ඒක හම්බයක් නෙමේ කියලා කියවලන්න ඒක හම්බයක් නෙමේ උනේ ඔබතුමාගේ තියෙන පුදුම පුණ්‍ය කුසලයක තමයි ඒක එහෙම සිද්ධ උනේ ඒක එහෙමමයි එහෙමයි එහෙමයි නිශාන්ත මහත්තයා අන්න බලන්න ඒක එහෙමමයි ඒ දැන් ඇත්තරම නිශාන්ත මහත්තය මම මේ ටිකකට පෙර විනාඩි පහකට හයකට විතර පෙර මම ඇත්තරම් මට හිතුන ඔමයි සිතිවිල්ල මොකක්ද මේ වෙලාපෙ මට මේ පණිවිඩේ අහන්න තිබුණා ඒක නිසා තමයි මම මේ කෝල් එක ගාර්තනම ගැනුනේ එන එක අන්න හරි ඒ හේතු ටික සකස් වුනානේ අන්න බලන්න ඒමයි ඒ හේතු සකස්වීම අහම්බයක් නෙමේ තේරුණාද යහම්බයන් ඒගැන ඔබතුමා ලින්ද කපාගෙන ඇවිල්ල තියෙන උදැල්ල ගහගන්න බැලුවොත් උල්පතට උල්පත මතු වෙන්න ඒකැන එතැන්ටම ලිඳ කපාගෙන ඇවිල්ලා ඔතුම උදැල්ල අතේ තියාගෙන කල්පනා කරන්න කොයි පැත්තර ගහන්න කියලා මේ ගහගන්න විදියන්න නැතුව කන්න වලන්නේ දැක්කද ඒ අරක හම්බෙකට ආපු එකක්නේ ඒ හේතුවක් නිසයි ඒක යාවේ ඔබතුමාට මේක ඇහෙන්න මේක ඇහෙන්නම තිබුණම මේ එන්න තිබුණ එඩියට ඒකමයි ඒක ඒ විදියට ආවේ කොහොඳයි ඇත්තටම ආවේ කොහොමද? ඈ ඒකමයි ප්‍රවේශයකට ගත්තේ එහෙමයි එහෙනම් පේනවනේ මේ දහම කියන ඕන තැනකින් ඕන අන බලන්න ඒ ඒ තැනට අපිට අපිට යොදා ගන්නයි අපි යෝනි මේක යොදා ගන්න එකයි අපි කරගන්න ඕනේ හරියට එහෙනම් මේ දහම හැමදැනම තියෙනවා ඇත්තටම අපි යොදා ගන්න ක්‍රමේ වැරද්දක් නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි වැරදි විදිහට මේක පරිහරණය කරනවා ඇහිලා තියෙන්නේ වැරදි විදිහට හරි විදිහට එහෙම එහෙම එහෙමයි හරි විදියට දැක්ම හරි විදිහට යොදා ගැනීම එහම නේද සම්මා දිට්ටිය කියන්නේ මේකන හරි දැක්මන නිවැරදි දෙහෙම එහෙම එන නිවැරදි දැක්ම ට ආපු තැන තමයි සියලු ගැටටික ගැල් ගැලවෙන්න ගන්න එහෙමයි ඒ කියන්නේ දැන්ර ජටා සූත්‍රත් වූකන පෙන්න්නන්නේ අන්තෝ ජටා බයි ජටා කියලා ඇතුළතත් ගැට පිටතත් ගැට කියල මෙහම පෙන්න්නවා එතට බුදු හාමුදුරුව පෙන්න්නනවා බුදු හාමුදුරුව ගලවන්න එක ගැටයයි අර ගැට ඔක්කෝමටි කලෙහෙනවා ආන්න දැක්කද අහන්න ප්‍රශ්න නැති වෙනවා <laughs> ඔයිටික තේරුණා ඒමයි හොඳයි එහෙමනම් ඒක තමයි දැන් තමයි තේරෙන්නේ මේ එහෙම දැන් තේරෙනවා නේද මොකද කොතනද තැන තියෙන්නේ කියලා එහෙනම් ආයිත් පහින්නවා අර හාල් ගෝණියට හරි ගෝනියෙන් එලියට පැන්න දැන් ආයි ගෝනිය ඇතුළට යන්න එපා දැන් දැන් තියෙන්නේ ආයි ගෝනි ආ ඒක තමයි දැන් ඔබට තියෙන්නේ මොකද්ද ඕක හොඳට බලන්න පෙල්ල පෙල්ල ඔබට මම මේක ආයෙවන්නම් අහන්නම් ඔබතුමාට. හරි? එහෙම එහෙමයි. එහෙම එවන්න. එවන්න එවන්න ඉන්ෂාල්ලා. වැඩි ඈත දුවන්න ඕනේ. ඔය හුස්ම රැල්ලත් එක්කම ඕක බලත හැකි ඔබතුමාට. ඔය හුස්ම රැල්ලත් එක්කම. කොහෙවත් යන්නේ නැහැ. හරි? හොඳමයි. එහෙමයි. හොඳ එහෙමන ආයිත් ගැටලුවක් කවුත් මංහිතන ආයි ගැටලුවෙන්න ඔබතුමාට ඒමයි ඔබතුමගේ මාර්ග උපදේශකත්තයට බොහොම මගේ ගෞරවය වෙන මුකුත් කියන්න බෑනි මට වෙන කියන වචන ගෞරවය තමයි ඔබතුමා මට හෙනම් ඔය වීඩියක දාන්න ආපසරයක් හොඳමයි හොඳමයි හොඳමයි හෙනම් ඔබතුමාට මේක ඇත්තරම මෙතනිම ඔය සරුබීජය පැළවෙලා සරුබීජ තව ඔය පලවෙච්ච සරුබීජය ඔය ඕක ඕක පැටව් ගහන්න ගනි ඊගාවට ඔය බීජයෙන් තව අංකුර දාගෙන අංකුර දාගෙන තව බීජ හැදිලා පැලවෙන්න ගන්න. අන්න එතකොට මොනවාට තීරේ ওই කතාව. තව තව හොඳට හොඳට හොඳටම තීරේ. හොඳටම. හරි නේද? හොඳම එහෙම නා. එහෙනම් එක සරු බීජය එක්කෙනෙක්ට වැටෙන්න ඕනේ. පබ්ලික් ඇත්තටම. මේ සාකච්ඡාව පබ්ලික් කරන්න එහෙම පබ්ලික් කරන්නේ නැහැ නේද? නිශාන්ත මත දාමු අපි හැමෝට මහන්න හොඳයි එක හොඳයි ඇත්තට මහෙනවන එක හොඳ කතාවත් තිබුණ මේක ඇත්තට හොඳම කතාවතම හොඳම නිශාන්ත හොඳයි හොඳයි හොඳමයි හොඳමයි හොඳමයි හොඳමයි නිශාන්ත තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තුමත් තෙරුවන් සරණයි